නැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධාන්ත පින්වත්නි අපි අදත් මේ නිස්සරණනේ අඟහරුවාදා කෙරෙන ධර්ම සාකච්ඡා සඳහායි සූදානම් වෙන්නේ අපි සඳහා මුල තේමාවක් වශයෙන් සියලු දෙනාම එකතු වෙලා নমස්කාරය කියමු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අපි අද මේ වෙනකොට අතිපූජනීය කටු කටුකුරුනේ ඥානසානාංශය විසින් වසර ගණනාවකට ඉහතදී එදා නිස්සරණවණේදී පවත්වපු ඒ නිවන නියම දේශනා මාලාව මුල් කරගෙන දේශනාවන් දෙකක් අපි සාකච්ඡාවට භාජනය කරලා තියෙනවා. අපි සම්පූර්ණ වෙන්නත් නැහැ නේද? හොඳයි. එතකොට මේ අපි ගියවර සාකච්ඡා කරගෙන හිටියේ ඒ දෙවැනි දේශනාව දෙවැනි දේශනාවේදී අපි විශේෂයෙන්ම කටුගුරුනි සාහිණාංශය මතක් කරලා දෙනවා පටිච්චසමුපාදය සාකච්ඡාවට බඳුන් වෙනවා. මොකද ඇතම් වෙලාවට මේ පටිච්චසමුපාදය විවිධ අන්දමින් පසුකාලීනව විස්තර වෙනවා. මොකද පසුකාලීනව ඇත්තටම අටුවාවන් මුල් කරගෙන මේවා මේ විස්තර කරද්දී අර ඒක අතකින් ධර්මයේ තීච අකාලික ස්වභාවය නැත්නම් ඒක භාවනාවෙන් බොහොම වර්තමානයේදී අත්දකින්න පුළුවන් ස්වභාවය නම් වෙලාවට වට මේ අම්මගේ හැරිච්ච ස්වභාවය නැත්නම් අතහැරිච්ච ස්වභාවයක් පෙන්වන්න කරනවා. කටුකුන්සානාසේ පුළුවන් තරම් මේක මේ වර්තමානයේ අත්දැකිය හැක්කක් මේක සාක්ෂාත් කළ හැක්කක් කියන එක පුළුවන් තරම් මතක කරලා දෙනවා ධර්මානුකූල විග්‍රහයක් කරමින්. ඒත් අපි එදා මතක් කරගත්තා ස්වාමීන් වහන්සේ ඒ ඉදිරිපත් කරන කාරණාවන් ආශ්‍රයෙන් මේ පරිසෝපාදයේ විශේෂයෙන්ම භවනාදී අත්දැක ගන්න පුළුවන් කෙනෙක් භවනා කරනකොට තමන් හොඳට අරමුණට මුහුණට මුහුණලා ඉන්නකොට මේ අරමුණේ තියෙන ඇති වෙන්න තියෙන ස්වභාවය යම් සිරිනට වටහා ගන්න පුළුවන් නම් ඒකේ උපාද වය ස්වභාවය නැත්නම් සමුදේ වය ස්වභාවය වටහා ගන්න පුළුවන් නම් ඒ සමුදේ වය ස්වභාවය වටහා ගැනීම හරහාම කෙනෙක්ට සැහැන්න ප්‍රඥාවක් සැහැන්න ඒ ඒ තැනදී විපස්සනා නුවණක් අවදි වෙන්න පටන් ගන්නවා ඒකමයි හුඟක් වෙලාවට සෑහෙන මොහු පුරා යාමක් වතින් මේ හොඳට අනිත්‍ය ලක්ෂණය වැටහිලා අන්න යම්සි කෙනෙක් තේරුම් ගන්නවා මේ යම් යම් තාත්වයක් ඇතිවන ස්වභාවයෙන් යුක්තනම් ඒ සියලුම දේ නැතිවන ස්වභාවයෙන් යුක්තයි. යම්කින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා අන්න බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යම්සි කෙනෙක් මේ ඇත්ත වශයෙන්ම සෝවාන් ආර්ය මාර්ගයටපත් වුණා නම් ඒ තැනත්තා තුළ මේ බොහෝම පිරිසුදු වශයෙන් මේ යම් තාක් දෙයක් ඇතිවීම ස්වභාවයෙන් යුක්ත නම් ඒ සියලුම දේ නැතිවීම ස්වභාවයෙන් යුක්තයි කියන ඒ ධර්ම චක්ෂුෂය පහළ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඒ කියන්නේ අපිට තේරෙනවා එතකොට මේ හොඳට අස්පනා අපිට මේ සංස්කාර ධර්මයන් හොඳින් නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න එතනත්තා තුළ ලොකු ප්‍රඥාවක් අවදි වෙනවා. ඒ ප්‍රඥාව හරහාම අන්න මේ කියන මේ ධර්මයන්ගේ තියෙන ස්වභාවය. නැත්තම් මේ හේතුඵල දහමක් මත මේක පදනම් වෙලා තියෙන කියන කතාව. නැත්නම් මේ හේතුන් නිසා හටගත්ත යම්තාස් දේවල් තියෙනවා නම් ඒවයට ආවේනික වෙච්ච නැත්නම් ඒවට පෞද්ගලික වෙච්ච මේ ඒවට අනිවාර්යයෙන්ම උරුම වෙච්ච මේ අනිත්‍ය ස්වභාවය එතනත්තාට වැටහෙන්න ගන්නවා. මේ අනිත්‍ය ස්වභාවයම තමයි අතර මේ ඉදප්පච්චේතාවය කියලා යම් දේවල් හේතුන් නිසා හට අරගෙන තියෙනවා නම් ඒ හේතුන් නිරුද්ධ වෙලා යනකොට ඒ හටගත්ත ඵලයක් නිරුද්ධ වෙලා යනවා.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 අතිපූජනීය මහෝපාධ්‍යාය මහින්පාණන් වහන්සේ ප්‍රමුඛ ගරුතර යෝගාචර මහා සංඝරත්නයන් අවසරයි. නිබ්බාන යන මාතෘකාව යටතේ පැවැත්වෙන දේශනා මාලාවේ තුන්වන දේශනාවයි අද ඉදිරියේ තියෙන්නේ. කලින් දවසේ දේශනාවේදී අපි දියසුරු දියසුරු උපමාවකින් සංසාරයත් නිබ්බානයත් සංසරණයත් නිස්සරණයත් පිළිබඳ අදහස් මතුවෙන ආකාරයකට එක්තරා විස්තරයක් කළා. ඒ වගේම පටිච්ච පටිච්ච සමුප්පාදයේ සමුදය, නිරෝධ කියන මේ දෙපැත්තම තේරුම් ගැනීමට අදාළ වන සාධක සූත්‍රෙමත් අපි ඉදිරිපත් කළා. මේ ද්විසුඩිය ගැන කල්පනා කරලා බලනවා නම් තව සමාන්තර ගැළපීමක් වශයෙන් මේ පටිච්ච සමුප්පාදයේ අංගත් සමග මේ ද්විසුඩියේ අර අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණයට අනුව ගලා බසින මහා ජලකඳට එරෙහිව යා හැකිය කියා හිතෙන යා හැකිය කියා හිතන මේ අවිද්‍යාව තමයි ද්විසුඩියේ ආරම්භය. මේ අවිද්‍යාව නිසා උසිගැන්වෙන අවිද්‍යාව මගින් උසිගැන්වෙන යම් කිසි අරහණීම් රාශියක් තියෙනවා නම් අර දියල ඉදිරියට ගෙන යන ඒවා අපිට හිතා ගන්න පුළුවන් සංස්කාර හැටියට. ඊළඟට ඒ දිය ඒ ඊළඟට ඒ විදිහට දියවැල ඉදිරියට ගිහිල්ලා අර මහා ජල කඳෙහි හැපිලා ඒ දුසුලිය දියසුලියක් බවට පත්වන අවස්ථාවේදී අපිට හිතා ගන්න පුළුවනි දියවැල පීඩාගෙන ඉදිරියට ඇදීම තමයි විඥාණය. ඒක අර මහා ජල කඳත් එක්ක හැපිලා ඊළඟට නාම රූපට හැටියට එක්තරා ස්වභාවයක් පෙන්눔 කරනවා. ඊළඟට ඒ නාම රූපයෙහිම වැඩුණු අවස්ථාව හැටියට සලකන්න පුළුවන් සලායතනෙ කියලා පටිච්චසමුප්පාදයේ දක්වන අංගය. අපට ඒක මේ දියසුලි ආශ්‍රයෙන් හිතා ගන්න පුළුවන්. අර දියසුලියේ කාලයක් තිබීමෙන් පාතාලයක් හැරීමෙන් මේ පාතාලයේ තිබෙන ක්‍රියාකාරීත්වය සලායතනෙ හැටියට ගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම පාතාල හැටියට සලකන්න පුළුවන් ශාරීරික වේදනා. බුදුරජාණන් බුදු පියාණන් වහන්සේගේ තරා දේශනාවක් තියෙනවා සංයුත් සංගයේ සංයුත් සංගයේ වේදනා සංයුත්තේ. ශාරීරිකාණං කෝ ඒතම් භික්කවේ දුක්ඛාණං වේදනාණං আদি වචනං යදිදම් පාසා හෝති කියන. මහණනි පාසාදේ කියලා කියන්නේ ශාරීරික දුක් වේදනා වලටම කියන වෙනත් නමක් කියලා. ඉතින් එහෙම බැලුවහම මේ භවයේ සත්වයාට තණ්හා විපාසයක් ඇති වෙන්නේ අර වේදනාව නිසා. ඒ සූත්‍රයේම සඳහන් වෙනවා අසුතවත් ප්‍රත්‍යඥයා දුක් වේදනාවලින් ඊට වූ අවස්ථාවෙහි සැප වේදනා සොයනවා මක් නිසාද සැප වේදනා හැර දුක් වේදනා වලින් මිදීමක් අසුතුවක් පෘථග්ජනයාට පේන්නේ නැත කියලා. එහෙම ගත්තොත් අර පාතාලයේ නිමස් නැති වේදනා රාශිය. ඒවා නිමා ගැනීමට තිබෙන පිපාසය වගේ පාතාලයෙන් ලැබෙන ආකර්ෂණ වේගය. ඒ ආකර්ෂණ බලයම තමයි ඊළඟට එන උපාදානය. තණ්හාවෙම තිබෙන අදගන්නා ස්වභාවයේ උපාදානයයි. ඊළඟට උපාදින්න වශයෙන් අවට ඇති කොළ රොඩු, කොළ අතු රොඩු ආදී හැම දෙයක්ම ඒකට ඇදගෙන භවයක් පෙන්눔 කරනවා. ඒ කියන්නේ අත දික් කරලා පෙන්වන්න පුළුවන් විදිය තැන. උපාදින්න වශයෙන් මේ ද්වේෂුදියේ තිබෙන දේවල් ආශ්‍රයෙන් පෙන්වුම් කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපිට හිතා ගන්න පුළුවන් බොහෝ දුරට. මේ ද්වේෂුදියේ උපමා ආශ්‍රයෙන්ුත් පටිච්ච සමුප්පාද ධර්මයෙන් යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඔව් දැන් ස්වාමීන් වහන්සේ තවදුරටත් අර එදා කතා කරපු ද්වේෂුදියම තවදුරටත් විස්තර කරනවා. මොකද හෙදත් මතක කරලා ගත්තා. අතරම බුද්ධ වචනේ මේනවා මේ මේ විඥාන නාම රූප අතර තියෙන අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධය දීසලියකට උපමා කරලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා විශේෂයෙන් ඔය මහානිදාන සූත්‍රයේ හැම ආශ්‍රයේදී මේ මේ කාරණාව කටුකුරුණ සානාසේ බොහොම ලස්සනට මතු කරලා පෙන්වනවා. එතෙන්දී දීසලියක් පටන් ගන්න ආකාරය අර මේ සාමාන්‍යයෙන් තින් ගඟක අපි දුමු වතුර ටික පහළට ගලාගෙන යනවා සාමාන්‍ය ස්වභාවයට. නමුත් ස්වාමීන් වහන්සේ මතක් කරන විදිහට යම්කිසි හේතුන් නිසා මේ දියසුලියේ නැත්නම් මේ මේ වතුර ජල ප්‍රවාහය සාමාන්‍ය ජල ප්‍රවාහයට ප්‍රතිවිරුද්ධව යන්න යම්කිසි දේවලක් උත්සාහ ගැනීමේදී මේ ප්‍රතිවිරුද්ධව ඇතිවෙන අනිත් ප්‍රධාන ප්‍රවාහයෙන් ඇතිවෙන මේ තෙරපීමත් එක්ක ඔන්න එයාට ඉස්සරහට යන්න බැරුව නැත්නම් ආපස්සට යන්න බැරි වීම නිසා ඔන්න අතුලටත් හිඳා බහින ස්වභාවයක් එනවා. කුහරයක් හදාගෙන හරියට නිකන් පුණීලයක අර කිරිගොට්ටක හැඩයට ඔන්න ඇතුළට ඉඳා බහින ස්වභාවයක් එනවා. අන්න ඒ හරහා එක තැන කැරකෙමින් යත් යත් යනට යටට මේ යන්න පටන් ගන්නවා. ওই විදිහට ඉතින් මේ දියසුලියක් ඇති වෙන ආකාරය එදා ස්වාමීන් වහන්සේ විස්තර කරා. ඒකට මේ දියසුලියක ක්‍රියාකාරීත්වයත් අපි මේ සාමාන්‍ය පෘථග්ජන මිනිසෙක් තුළ මේ තණ්හාව ආදී මේ අනිකුත් මේ සංසාර ගමන සිද්ධ වෙන ඒ කෙලෙස් වල ක්‍රියාකාරීත්වයත් ස්වාමීන් වහන්සේ ගලපලා පෙන්නනවා. එතකොට මේ දියසුලිය එතකොට මේ පරිසම්පාදයේ එක ගලපීමක් තමයි දැන් මේ ස්වාමීන් වහන්සේ කරන්නේ. මොකද අපි යම් වෙලාවක කෙලෙස් වලට අහු වෙලා අපේ මනස ක්‍රියාත්මක වෙනකොට ඇත්තට මේ පටිච්චසමුප්පාදයේ මේ සමුදය පක්ෂයේ තමයි අපි ජීවත් වෙන්නේ. ඒකට ඒකේ අවිද්‍යාව කොහොමද, සංස්කාරයන් කොහොමද, විඥාන නාම රූප කොහොමද? අන්න මේ මේ අංග 12 ස්වාමීන් වහන්සේ බලනවා උත්සාහ කළා. කොහොමද මේ දියසුලියත් එක්ක මේ සංසන්දනය කරන්නේ? ඒකදී එතකොට අර දියසුලියේ තියෙන අර මුලාරම්භයේදී සාමාන්‍ය මේ අනිත්‍ය ස්වභාවය තේරුම් ගත්ත සාමාන්‍ය ප්‍රවාහයේ යන ගතිය වෙනුවට මේ නිත්‍ය ස්වභාවයක්, සුභ ස්වභාවයක්, සුඛ ස්වභාවයක් හොයාගෙන අන්න හදපු උත්සාහය එකක් එකක් අතරින් එතකොට අවිද්‍යාව මත පදනම් වෙලා තියෙනවා. මොකද අපි තේරුම් ගත්තා නම් මේ හැම දෙයක්ම වෙනස් වෙනවා හැම අපිට මේක අපේ වසංගයේ පවත්වන්න බෑ කියලා එක්තරා අන්දමකින් මේ බඳු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. යම් අවස්ථාවක අපි සත්වයෙන් වශයෙන් පුද්ගලයන් වශයෙන් අපි හිතාගෙන ආත්ම ස්වභාවයක් හිතාගෙන අපි උත්සාහ කරන්නේ හැමතිස්සම මේ අනිත්‍ය ජය ගන්න. නැත්නම් අනිත්‍ය බැඳගෙන ඉස්සරහට යන්න. අන්න ඒකම එතකොට අවිද්‍යාවක් වශයෙන් පෙන්වන්න කරනවා. එතකොට මේ දියසුලියෙත් එතකොට අර මූලාරම්භයේ ඇතිවෙච්ච ඒ එක පැත්තකින් ආකල්පයක් ඉදින් අපි මේක විස්තර කිරීමේ පහසු සඳහා සැලකුවොත් ඒ ආකල්පය ඒ වැරදි ආකල්පය තමයි එතකොට මේකේ තිබිච්ච අවිද්‍යාව. එතකොට ඒ සඳහා කරපු උත්සාහයන් රාශිය එතකොට සාමාන්‍යයෙන් මතක කරලා පෙන්නන ඒක තමයි එයා කරපු සංස්කරණය. ඒ සංස්කරණය හරහා අන්න දියසුලියක් හටගත්තා. එක තැන කරගෙන ස්වභාවයක් හටගත්තා. අන්න එතන තියෙනවා විඥාන නාම රූප අතර තියෙන මේ අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධය. විඥානයේ නාම රූපයට උදව් කරනවා නාම රූපයේ විඥානයට උදව් කරනවා මේ දෙක අතර ඔන්න අන්‍යෝන්‍ය ප්‍රති සම්බන්ධයක් කරහා ඔන්න එක එකතැන වටවලල්ලේ යන ස්වභාවයක් පටන් ගන්නවා ඊළඟට මේකම වර්ධනය වෙලා අන්න නාම රූපේ තව තව හොඳින් තහවුරුනාට පස්සේ අන්න එකතැන கிඳා බහින ස්වභාවය පටන් ගන්නවා අන්න පාතාලයක් පටන් ගන්නවා ඒ පාතාලය අන්න ස්වාමීන් වහන්සේ මේ සලායතන වශයෙන් පෙන්눔 කරනවා ඒකම බුදුරජාණන් වහන්සේ මේ සලායතනය පාතාලයක් වශයෙන් මේ පෙන්눔 කරපු සූත්‍ර ඇත්තටම තියෙනවා. ඒක තමයි මේ සාහිණාසේ මතක කරලා තියෙන්නේ. සාරික සාරීරිකානංකෝ ඒ සම්බික්කවේ දුක්ඛානං වේදනානං අදිවතන අදිවචනං නැත්නම් පාතාලෝති කියලා අර මේ පාතාල සූත්‍රය කියලා සූත්‍රයකුත් වෙනවා. ඊළඟට සල්ල සූත්‍රය කියලා සූත්‍රයකුත් වෙනවා. මේ සූත්‍ර දෙකේදීම ඇත්තටම බුදුරජාණන් වහන්සේ මේ ශාරීරික වශයෙන් මතුවෙන දුක් වේදනාවන් හරියට නිකන් පාතාලයක ක්‍රියාකාරීත්වයක් වගේ කියලා මතු කරලා පෙන්වනවා. එතකොට මේ වේදනාව හටගන්න නම් ඇත්තටම අපිට සලායතනයක් තියන්න තියෙන්න ඕනේ. එතකොට මේ සලායතනය ආශ්‍රය කරගෙන ඇති වෙන මේ වේදනාවන් බුදුරජාණන් වහන්සේ කියනවා හරියට නිකම් මේක පාතාලයක් වගේ කියලා. එතකොට මේ ඊට පස්සේ කාරණාවේදී මේ බුද්ධ වචනේ ස්වාමීන් වහන්සේ මතු කරන්නේ සාමාන්‍ය පෘථග්ජනයාගේ ස්වභාවය තමයි Tamanට දුක් වේදනාවක් දැනෙනකොට පුරුවන් තරම් ඒකෙන් පැනලා යන්න උත්සාහත් වෙනවා. එහෙම නැත්නම් පුළුවන් තරම් සැප වේදනාවක් ඉදිරිපත් කරගන්න උත්සාහත් වෙනවා. මොකද එයා දන්නේ නැහැ දුක් වේදනාව නිවැරදිව ජය ගන්න උපක්‍රමයක්. එයා හිතන්නේ මේ දුක් වේදනාවෙන් ජය ගන්න අනිවාර්යෙන් මම සැප වේදනාවක් පස්සට යන්න ඕනේ. ඒක සැප වේදනාවක් මම ඇති කර ගන්න ඕනේ. ඒක තමයි මේ සම්ල සූත්‍රයේ ඊළඟට මේ ස්වාමීන් වහන්සේ මතක කරලා තියෙන මේ පාතාල සූත්‍රයේ බුදුරජාන් වහන්සේ පෙන්වුම් කරන්නේ. ඊට පස්සේ දැන් මේ තණ්හා මේ මේ කටයුත්ත හරහාම ඔන්න ඊට පස්සේ මේ දියසුලිය ඇතුළට නිකන් ඇදගන්නා ස්වභාවයක්. අවට තියෙන විවිධාකාර කොළරුදු ආදී මේ අනිකුත් අපද්‍රව්‍යයන් අන්න ඒ තුළට එද ගන්නා ස්වභාවයක් ආකර්ෂණය කරන ස්වභාවයක් මතුවෙනවා. ඒක තමයි අපි තුළ තියෙන මේ තණ්හාවේ තියෙන ස්වභාවය. ඒක තමයි ඒකට අපිට තේරුම් ගන්න තියෙන මේ පටිච්චසමුප්පාදයේ ඊළඟ වේදනා පත්‍ය තණ්හා කියලා. අන්න මේ වේදනාවන්ට ඒක තෘප්තිමත් කරන්න අන්න තණ්හාවකින් උත්සාහත් වෙනවා. එතකොට මේ ආකර්ෂණ ස්වභාවය දේසුලියේ තියෙන මේ පිටතින දේවල් ආකර්ෂණය කරගන්නා ස්වභාවය. එතකොට අපිට සංසන්දනය කරන්න පුළුවන් මේ පටිච්චසමුපාදයේ තියෙන තණ්හාවේ අංගයට. එතකොට ඒකම ඉතින් තව තව වර්ධනය වෙලා තමයි ඒකට උපාදාන වීමක් දැඩිව ග්‍රහණය කර ගැනීම සිද්ධ වෙන්නේ. ඒකට ඒකත් මේ දියසුලියේ තියෙනවා. ඒකට එයා සුළු දෙයකින් නතර වෙන්නේ නැහැ. එයා බොහොම තව තව ශක්තිමත් වෙමින් යටට යටට හාරගෙන යනවා. අවට තියෙන සියලුම දේවල් තමන් විතර ඇද ගන්නවා. අන්න ලොකු උපාදාන ශක්තියක් ඇති වෙලා අන්න භව තත්ත්වයක් පෙන්වන්න කරනවා. මෙන්න මෙතන දෙයක් තියෙනවා කියලා. දියසුලියක් තියෙනවා කියලා. එතකොට තවත් කෙනෙකුට අන්න අර අතන දියසුලියක් තියෙනවා කියලා පෙන්වන්න කිරීමේ ශක්තියක් ඇති වෙනවා. මුලදී නම් ඔය කිසිම දෙයක් දියුන්නේ නැහැ. බොහොම නිශ්චලව නැත්නම් බොහොම ಶಾಂತව ගලාගෙන ගිය ගඟක් තිබුණේ. නමුත් ක්‍රමානුකූලව මෙන්න මේ தත්ත්වය වර්ධනය වෙලා වර්ධනය වෙලා ඔන්න මහා ප්‍රචණ්ඩ දියසුලියක් සකස් වෙනවා. අන්න එතකොට අපිට ඈතින්ගෙන කෙනෙකුට පෙන්වන්න පුළුවන්, පෙන්වන්න කරන්න පුළුවන් අන්න අතන දියසුලියක් තියෙනවා කියලා. ඒකට අර කලින් නොතිබිච්ච භව තත්ත්වයක්, කලින් නොතිබිච්ච යම්කිසි ක්‍රියාකාරීත්වයක්, ආයතන ස්වභාවයක් අන්න එතන හට ගන්නවා. ඒ ස්වභාවය තමයි ඊළඟට අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ භව තත්ත්වය. ඒත් ඕකම ඊළඟට මේ බලයක් වශයෙන් ඔන්න එතන හටගත්තා. ඔන්න ඒක තව තව ක්‍රියාත්මක වුණා. අන්තිමට ඉතින් දියසලියක් යම් වෙලාවක සංසිඳලා යනවා. අන්තිමට ඒකෙත් අවසානයක් වෙන්න වෙනවා. ඒකම අන්න මේ ඉපදුනා නම් යම් කිසි භවතත්වයක් භවතත්වයක් ඇති වුණා නම් අන්න ඒකේ ඒ ස්වභාවය වශයෙන් අවසානයේ වශයෙන් ඒකත් සංසිඳලා නැත්නම් ඒකත් අවසන් වෙලා ඒකත් මේ ජරා මරණ තත්වයකටපත් වෙනවා. ඒකට මේ විදිහට කටුකුරුණ ස්වාමීන් වහන්සේ මේ දියසුලියත් මේ පටිසමුපාදයත් සලපලා පෙන්නනවා. අපි ඊළඟ ඡේදයට යමු. මේ පටිච්ච සමුප්පාද ධර්මතාව දැකීම ඇත්ත වශයෙන්ම ධර්ම චක්ෂුෂයක් හැටියට දක්වනවා. ධර්ම චක්ෂුෂයක් පහළ වීම හැටියට. ඒ කියන්නේ සෝවාන් පුද්ගලයා පිළිබඳව සඳහන් වෙනවා පිරජම් මීතමලන් ධම්ම චක්කුම් උදපාදේ. නික්ලේශී වූ පිරිසිදු වූ නිර්මල වූ ධර්ම චක්ෂුෂය පහළ වුණා කියලා. මේ ධර්ම චක්ෂුෂය හඳුන්වන පාඩයක් විතරම වගේ සූත්‍රවල සඳහන් වෙනවා. යම් කිංචි සමුදය ධම්මං සම්බං සං නිරෝධ ධම්මං කියලා. එහි තේරුම හටගන්නා ස්වභාවයේ ඇති යම් කිසිවක් වේද ඒ සියල්ලම නිරුද්ධ වෙන ස්වභාවයේද ඇත්තේ ඒක සමහර අවස්ථාවල කෙටිනොත් සඳහන් වෙනවා සමුදයෝ සමුදයෝ නිරෝධෝ නිරෝධෝ කියන පදයුගලේ ඒ දකින්න ආකාරය හරියටම කිව්ව වගේමයි කියවෙන්නේ හට ගැනීමක් හට ගැනීමක් තියෙනවා නිරුද්ධ වීමක් නිරුද්ධ වීමක් තියෙනවා මේ දෙක අතර සම්බන්ධයයි යම් කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං හටගන්නා ස්වභාවය ඇති යම් කිසිවක් වේද ඒ හැම දෙයකම නිරුද්ධ වන ස්වභාවයද ඇත්තේ. මේ කීමෙන් අපිට පේනවා සංසාර ගැටලුව තුළම නිබ්බාණය දැකීමේ ශක්තිය තමයි මේ ධර්ම චක්ෂුෂය කියලා කියන්නේ. සංසාරයත් නිර්වාණයත් කියන දෙක බොහෝම ඈතට දමාගෙන දෙපිලක් කරගෙන හිතන ආකාරයට අනුව බලනකොට මොයිකුත් ගැටලු මතුවෙනවා. නමුත් මෙතන අපට පේනවා දුක්ඛයට සමුදය හොයාගෙන නිරෝධයට මාර්ගය පාගත්තා පාදාගත්තාම චතුරාර්ය සත්‍යම අවබෝධයේ නිවන් නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වගේ මේ සංසාර දියසුලියේ තරකැවෙන ආකාරය වටහාගෙන ඒ නැවැත්වීමට ක්‍රමයක් තියෙනවා නම් ඒක අනුගමනය කිරීමෙන් මේ දියසුලිය නතර කරන්න පුළුවන් කියන එක. කලින් අපි සඳහන් කළ ගාථා ධර්මවල ආකාරයට රහතන් වහන්සේ පිළිබඳව දියසුලියක් නැත කියලා ප්‍රකාශ වුණා කලින් දේශනේ. දියසුලිය සංසිඳුණට පස්සේ තත්ත්වය කල්පනා කරලා බලනකොට කෙනෙක් ඇහුවොත් අර දියසුලිය කොහෙද ගියේ කියලා අපිට මොකද්ද දෙන්න වෙන පිළිතුර? හරියට අර ගින්න කොහෙටද ගියේ කියලා අහු ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න අමාරු වගේ තත්ත්වයක් එතන තියෙනවා. හරි දැන් මේ කලින් කියපු ඡේදයේ කරුණේ මම කලින් මතක් කළා. දැන් අර යම්සි කෙනෙක් තුළ මේ පටිච්චසමුපාද ධර්මයේ ස්පර්ශ වීම නැත්නම් මේ ඉදප්පච්චේතාව තේරුම් ගැනීම එකක් අනිකට මුල් වෙලා තියෙනවා කියන කාරණය තේරුම් ගැනීම මේ එකතරාන්දමකින් මේ සෝවාන් ආර්ග මාර්ගයට පත්වෙච්ච කෙනෙක්ගේ බොහොම පිරිසුදුව තියෙනවා කියන එක ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මත කරමින් පෙන්ලා දෙනවා. ඒකට සාධක සූත්‍රයක් වශයෙන් මට හම්බුණා මේ තවත් සූත්‍රයක්. දැන් ඔය මේ පංච භය වේර සූත්‍රය කියලා මේ සූත්‍රයක් එනවා අபிසමය සංයුත්තේ නිදාන නිදාන මේ මොකන්ද මේ සංයුත්තනිකාය අபிසමය සංයුත්තේදී ඒකෙදි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ සෝවාන් ආර්ග මාර්ගයටපත් වෙච්ච නැත්නම් මේ සෝවාන් ඵලයටපත් වෙච්ච ආර්යයන් වහන්සේ කෙනෙක් සතු යම්කිසි ගුණ විශේෂයන් රාශියක් ඉදිරිපත් කරනවා. ඒක ගුණ විශේෂයක් තමයි යා තුළ මේ බය බය ස්වභාවයක් නැත්නම් බය හරහා එන වෛර ස්වභාවයන් පහක් නැතිලා කියලා තියෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් දන්න මේ සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වර්ධව හැසිරීම, බොරු කීම, ඊළඟට සුරාමේරය කියන මේ කටයුතු පහ එයා කරන්නේ නැහැලු. ඒ නිසා ඒ කටයුතු කරද්දීත් ඒ කටයුතු කිරීමෙන් පස්සේ තමන්ගේ හිතේ බයක් තැතිගැන්මක් ඇති වෙනවා නම් ඒ සියලු ඒ තැතිගැනීම් බියවීම මේ සෝවාන් මාර්ගයටපත් වෙච්ච ඒ ආරයන් වහන්සේ තුළ නැහැ කියන්නේ. මේක විශේෂ ලක්ෂණයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඊළඟට සෝතාපට්ටි අංග හතරකින් සමන්විත වෙනවයි කියනවා මේ ආරයන් වහන්සේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව අවිච්ඡ ප්‍රසාදයකින් නොසෙල් වෙන ප්‍රසාදයකින් ශ්‍රද්ධාවකින් යුක්ත වෙනවා. ධර්මයේ පිළිබඳව නොසෙල් වෙන ශ්‍රද්ධාවකින් යුක්ත වෙනවා. මහා සංඝරත්නය සම්බන්ධයෙන් නොසැලෙන ශ්‍රද්ධාවකින් යුක්ත වෙනවා. ඊට අමතරව තමනුත් මේ අනුගමනය කරන ආර්යකාන්ත සීලය සම්බන්ධයෙන් නොසැලෙන ශ්‍රද්ධාවකින් යුක්ත වෙනවා. ඊළඟට තුන්වෙනි කාරණයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අරියෝ ඥායෝ පඤ්ඤාය සුදිට්ඨෝ හෝති සුප්පටි විද්දෝ. මෙන්න මේ කාරණාව තමයි මේ පරිසම්පාදයට ගල්ප ගන්න තියෙන්නේ. මේ ආර්ය ඥායක්. ආර්ය න්‍යායක් කියලා මෙතන මේ සඳහන් කරන්නේ මේ පරිසම්පාද න්‍යායයි. අපි එදත් කතා කරගත්තා දැන් මේ පරිසම්පාදය කියලා අපි තේරුම් ගන්නකොට අපි මේ අංග 12 දැන ගැනීම නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ. මේ අංග 12 එක එක අංග යුගලයක් වැඩ කරන්නේ එක්තරා අන්දමක ධර්මානුකූල න්‍යායකට අනුරූපව. ඒකට තමයි මේ ධර්ම න්‍යාය කියලා කියන්නේ. ඒක තමයි පටිච්චසමුප්පාද න්‍යාය. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං න හෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති කියන මේ පරිසම්පාද න්‍යායට අනුරූප තමයි අනුකූලව තමයි මේ සියලුම අංග ක්‍රියාත්මක වෙන්නේ අන්න ඒ න්‍යාය මේ සෝවාන් පුද්ගලයා හොඳින් අවබෝධ කරගෙන තියෙනවා. ඒක තමයි බුද්ධ වචනේ ඉන්නේ අරියෝ ඥායෝ පඤ්ඤාය සුදිට්ඨෝ හෝති. සුප්පටි විද්දු. අන්න ප්‍රඥාවෙන් හොඳටම එයා දැක්කා. ආයි නොසෙල් වෙන්න ආයි පිරිසුදුවම ඒක දැකගත්තා. මේක තමයි මේ ආර්ය න්‍යාය. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රයේම බොහොම පැහැදිලිව විස්තර කරනවා මේ වචන වලින්ම ඉමස්මින් සති ඉදං හෝති මස් සුප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදන් නොහොති මස නිරෝධා ඉදන් නිරුජ්ජති කියන බුදුරජාන් වහන්සේම මේ මොකද්ද මේ ආර්ය න්‍යාය මොකද්ද මේ ආර්ය න්‍යාය නුවණින් දැක්කා කියන්නේ කියලා මේ සූත්‍රයේ දේශනාවෙදිම විස්තර කරනවා. ඒ නිසා මේ කටුකුරුන් සාන්නාංශයේ මේ කියන කාරණාව බුද්ධ වචනේ එන දෙයක් බුදුරජාන් වහන්සේ පැහැදිලිවම දේශනා කරපු දෙයක්. මොකද්ද? යම්ස කෙනෙක් සෝවාන් ආර්ග මාර්ග ඥානයටපත් වුණා නම් එයා තුළ මේ පටිච්චසමුපාදය පිළිබඳව පිරිසුදු දැකීමක් තියෙනවා. එතන මේ සත්පුද්ගල ස්වභාවයක් නැත්තම් මමෙක් කියලා ස්වභාවයක් නෙමෙයි මෙතන තියෙන්නේ. හේතුන් නිසා හටගත්තු ස්වභාවයක්. මේ එකක් නිසා තව එකක් හටගන්නවා. මේ හේතුව ටික නිරුද්ධ වෙලා ගියා නම් මේ හටගත්ත ඵලයක් නිරුද්ධ වෙලා යනවා. අන්නේ අවබෝධය, අන්නේ ප්‍රත්‍යක්ෂය කෙනෙක් තුළ ඒකට තහවුරු වෙනවා සෝවාන් මාර්ගයේදී. එතකොට ඒකෙම තවත් කෙටියෙන් තමයි මේ යංකින්ච සමුදය ධම්මං, සම්බන්තං නිරෝධ ධම්මං කියලා කරන ධර්මයේ තවත් තැන්වලදී විස්තර වෙන්නේ. ඒ කාරණේම තමයි තවත් කෙටි කළා. එතකොට මේ සංසාරය පිළිබඳවම එතකොට මේ අපි මුළු සාමාන්‍ය සමස්තයක් වශයෙන් සලකද්දී මේ තියෙන භව తත්ත්වය එතකොට ස්වාමීන් වහන්සේ මේ විදේශදීක උපමාවෙන් පෙන්වුම් කරනවා ඒකම ඊළඟට අපි භාවනාවකදී අස්පනා පිට යම්සේ අරමුණක් නිරීක්ෂණය කිරීමේදී අන්න අපිට මේ ඒවැය තියෙන මේ ස්වභාවය ඇතිවීම නැතිවීම ස්වභාවය තේරුම් ගැනීම හරහා අන්න අර හේතුපත්‍ය දහම වැටහීම හරහා යම් වෙලාවක එතකොට මේ භව tattවෙන් මිදෙන්න නැත්නම් මේ භව tattවයකටපත් නොවි සමනය වීමකට අන්න අවස්ථාව තියෙනවා හොඳයි අපි ඊළඟ ඡේදයට කලින් කලින් කලින් අපි සඳහන් කළ ගාථා ධර්මවල ආකාරයට රහතන් වහන්සේ පිළිබඳව දියසුලියක් නැත කියලා ප්‍රකාශ වුණා කලින් දේශනේ. දියසුලිය සංසිඳුණාට පස්සේ තත්ත්වය ගැන කල්පනා කරලා බලනකොට කෙනෙක් ඇහුවොත් අර දියසුලිය කොහෙද ගියේ කියලා අපිට මොකද්ද දෙන්න වෙන පිළිතුර. හරියට අර ගින්න කොහෙටද ගියේ කියලා අහුව ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න අමාරු වගේ තත්ත්වයක් එතන තියෙනවා. මක් නිසාද? අපේ දියසුලිය කියලා කිව්වේ අර දියවැලට. මහා ජලකඳ පීරාගෙන ඉදිරියට ඇදිලා ගිය දියවැලේ දියවැලේ තිබෙන්නේ අවට තිබෙන වගේ ජලයමයි. එතකොට මේ දෙක එකතු වෙනවා කියලා කියන්නත් බෑ. මේක වෙන කොහෙවත් හැංගුණායි කියලා කියන්නත් බෑ. 아무තු දී තත්ත්වයක් මෙතන කියන්නේ. ඇත්ත වශයෙන් කියන්න වෙන්නේ කුමක්ද? යම් යම් හේතුපත්ත්‍ය නිසා යම්කිසි ක්‍රියාකාරීත්වයක් තිබුණා. ලෝක විවහාරයට නගලා අහවල් තැන කියලා අතන හරි මෙතන හරි කියලා කියන්න පුළුවන් ක්‍රමයක් තිබුණා. ඒ විවහාර මාත්‍රේ නැති වුණා. අන්න ගින්න පිළිබඳ தത്വෙමයි මෙතන තියෙන්නේ. ගින්න කියන වචනයක් දාගත්තේ සංකල්පයක් හදාගත්තේ හේතු ප්‍රත්‍යයන් නිසා. උපාදානයන් නිසා. ඇති උනේ තරහ தത്വයක් දැක්වීමට. ඔන්න ඔය විදිහට ඔයිනොත් අපිට පේනවා සංකල්ප තුලයි මේ අවිද්‍යාව සැඟවිලා තියෙන්නේ. ලෝකයා එක නොදැනයි සමහර විට සංකල්ප ගොඩ ගහගෙන ඒවා නිවනේදී දැකීමට බලාපොරොත්තු වෙන්නේ. සංකල්ප ලයිස්තු නිවනේදී පේනවා කියලා සමහර විට කෙනෙක් හිතනවා. එහෙම එකක් නෙමෙයි මෙතන தත්ත්වය. මේ සංකල්පවලම තිබෙනවා අවිද්‍යාව ගැබ්බෙලා. ඒවා විදීමේ ශක්තියයි ඒවා විනිවිද දැකීමේ ශක්තියයි පළමුවෙන්ම පහළ වෙන්නේ සෝවාන් මාර්ග ඥානයේදී. ඒක තමයි උද්‍යත්ත ගාමිනී පඤ්ඤා අරියා නිබ්බේධිකා කියලා සඳහන් වෙන්නේ. උද්‍යත්ත ගාමිනී කියන්නේ උදය උදය අව්වේ දැකීමේ ශක්තිය. සමුදේ නිරෝධ කියන එකමයි. හට ගැනීම නැතිවීම හට ගැනීම නැතිවීම දකින ශක්තිය. ඒක දක්වලා තියෙන්නේ එක්තරා විදිහක විනිවිද දැකීමේ ක්‍රමයක් හැටියටයි. යම් කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා කියනකොට හටගන්නා ස්වභාවය නිසාම නිරෝධයක් තිබෙන බව දන්නවා. ඒක නිසා තමයි අර සරියුත් ස්වාමින් වහන්සේ අස්සජී ස්වාමින් වහන්සේ සිය ධම්මා හේතුප්පබවත් ඒ සං හේතු තථාගතෝ ආහ කියලා කියනකොටම සෝවාන් වෙලා ඉවරයි. ඒ කියන්නේ යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නව නම් ඒ හේක ඒක හේතු ප්‍රත්‍ය ඉවත් කළාම නිරුද්ධ වෙන්න පුළුවන් කියන එක ප්‍රඥාවන්ත කෙනෙකුට එකපාරටම වටහා ගන්න පුළුවන් අමුතුවෙන් නොකියවත්. ඔය විදිහේ තත්ත්වයක් අපිට පේනවා. සංසාර ගැටලුව තුළින්ම නිර්වාණය මතු කර ගැනීමේ ශක්තිය තමයි අර ධර්ම චක්ෂුෂය. ඔව් මීට කලින් දේශනාවකදී ස්වාමීන් මතු කරලා පෙන්නවා අර අග්ගිවච්ඡගොත්ත සූත්‍රයේදී වච්ඡගොත්ත කියන්නේ බ්‍රාහමණය අහනවා මේ බුදුරජාන් වහන්සේගෙන් ගින්නක් දුන්නාට පස්සේ මේ ගින්න කොහෙද ගියේ කියලා. සාමාන්‍යයෙන් ඒක නොගැලපෙන ප්‍රශ්නයක් බව බුදුරජාන් වහන්සේ තර්කානුකූලව හේතු සහිතව පෙන්වලා දෙනවා. දැන් ඔය දර දර ඊළඟට හුලං ඊළඟට මේ උෂ්ණත්වය ආදී මේ විවිධ හේතුන් නිසා මේ ගින්නක් කියලා දෙයක් මේ සිද්ධ වෙනවා. දැන් මේ හේතුන් යම් අවස්ථාවක අවසන් වුණා නම් එතකොට මේ ගින්න නැතිලා යනවා. ඒ මිසක් මේ ගින්න නිවුණාට පස්සේ කොහෙද ගියේ කියලා අහන එක මේ ගැළපෙන්නේ නැති කතාවක්. ඒක අර භාෂාවේ ව්‍යවහාරය අපි නොදැනීම නිසා නැත්තම් මේ මේ ඉන්න නිවිලා කොහෙද ගියා කියලා ස්වභාවයක් අපි මේ හිතින් හදාගෙන නගන ප්‍රශ්නයක්. එතන තියෙන අනිකර අවිද්‍යාවක් නැත්නම් ගින්න කියලා දෙයක් තියෙනවා කියලා ගත්ත මොඩකමක් එතන තියෙන්නේ. අන්න ඒ බඳුම තර්කයක් දැන් මෙතනදී ස්වාමීන් වහන්සේ මතු කරනවා දැන් අර දියසුලියක් කියලා දෙයක් හේතුන් නිසා හතරගෙන තිබුණා. අපි ඒකට නමකුත් දුන්නා මෙන්න මෙතන දියසුලියක් තියෙනවා කියලා. අන්න අතන දියසුලියක් තියෙනවා කියනකොට කෙනෙකුට යම් ක්‍රියාකාරීත්වයක් ආයතනවල ක්‍රියාකාරීත්වයක් පෙන්වු කිරීමේ හැකියාවක් තිබුණා. නමුත් යම් අවස්ථාවක මේ දියසුලිය හටගන්න හේතු වෙච්ච හේතු කාරණා ටික සංසිඳනවා නම් දියසුලියත් ඒ දියසුලියේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම සමනලයටපත් වෙනවා. ඊට පස්සේ කෙනෙක් අහුවොත් අර තිබිච්ච දියසුලිය කොහෙද ගියේ කියලා ඒක ගැලපෙන්නේ නැති ප්‍රශ්නයක්. ඉතින් අපිට හුඟක් වෙලාවට ඔයගේ දෙයක් තමයි වෙන්නේ. ඒකමයි හුඟක් වෙලාවට ඔය විවිධ සූත්‍රවලදී හම්බෙන්නේ ඇතන් බ්‍රාහ්මණය ඇවිල්ලා එක්කෝ මේ ගින්න කොහෙද ගියේ කියලා අහනවා එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ පරිනිර්වාණයෙන් පස්සේ ඉන්නවද නැද්ද කොහෙවත් යනවද කියලා අහනවා මේ වගේ අර ආත්ම දෘෂ්ටිය පදනම් කරගෙන සංකල්පවල හිර වෙලා ප්‍රශ්න නගන ස්වභාවයක් තියෙනවා ඉතින් පසු කාලීනව බලවහම මේ සංකල්ප සෑහෙන දැඩිව ග්‍රහණය කරගෙන සංකල්පවල සෑහෙන විස්තර හොයන්න ගිහිල්ලා අන්තිමට නිවන් තත්ත්වයේදී පවා මේ සංකල්ප දැක ගැනීමේ සවහාය සංකල්ප මට මගේ හිතේ තියෙන සංකල්ප නිවනේදීත් මට හම් වෙයිද කියලා හිතේ යම් යම් විපිලිසර ස්වභාවයක් නැත්නම් මේ නිවන සම්බන්ධයෙන්ුත් මේ සංකල්ප ගොඩනගාගත්තු ස්වභාවයක් පේනවා. ඒකමයි මේ ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ අපි නිවන් දකින්න ගියාමත් කෙනෙක් මේ හිතනවා නම් මට මේ නිවනදී මේ විවිධාකාර දේවල් දකින්න හම්බ වෙయ్య. විවිධාකාර කෙනෙක් පුජ්‍යලයක් නැත්නම් නිවන් දකින්න කෙනෙක් මේ ඔක්කොම දේවල් මට බලන්න හම්බ වෙයි කියලා හිතාගත්තොත් ඒක ඉතින් අපේම අර මේ ඇත්ත ඇත්ත ඇත්තටින් නොදැනීමම නිසා සිද්ධ වෙන කාරණයක්. ඒකයි අර සංකල්ප ගැයිස්තු නිවනදී පේනවා කියලා සමහරවිට කෙනෙක් හිතනවා. එහෙම එකක් නොවේ මෙතන తত্ত্বය. මේ සංකල්ප වලම තිබෙන තිබෙනවා අවිද්‍යාව ගැඹෙනවා. ඒවා බිඳීමේ ශක්තියයි, ඒවා විනිවිද දැකීමේ ශක්තියයි පළමුවෙන්ම පහළ වෙන සෝවාන් මාර්ග ඥානෙදී. අපි එක්ක වෙලාවට අපිට කාරණාවන් තේරෙන්නේ නැති නිසා එතකොට අපි විවිධාකාර විදිහට අපි මේ නිවන දක්වන්න යනවා. දැන් මේ ස්වාමීන් වහන්සේ නිවනේ නිවීම දේශනා මාලාව හරහායි අපි තුල තියෙන විවිධාකාර සංකල්ප මත පදනම් වෙච්ච අවිද්‍යාව දුරු වෙන විදිහට තමයි එතකොට මේ ධර්ම කාරණා මතු කරලා දෙන්නේ. හොඳයි. ඊළඟට ඒ වගේම අපිට පැහැදිලි වෙනවා අපි අර කලින් මහා නිදාන සූත්‍රයෙන් උපුටා දැක්වූ පාඩේ කියුණා අධිවචන මාර්ග, නිරුක්ති මාර්ග ආදී භාෂා ව්‍යවහාරයේ සියලු අංගෝපාංග තිබෙන්නේ නාම රූපයක් විඥානයක් කියන මේ සංසාර වටේ ඇතිතාවක් පමණි ඊට එහා නෙවෙයි කියන එක. එත්තාවතා කියලා වචනයක් එහෙම කිව්වේ. මෙතකින් මේ සංසාර වටේ කැරකෙනවා. එත්තාවතා ජායේතවා ජීයේතවා මීයේතවා සවේතවා උපජේතවා ආදී වශයෙන් ජාති ජරා මරණ චුති උප්පත්ති ආදී සියලුම සංකල්පයන් අර්ථවත්ව යොදන්න පුළුවන් වෙන්නේ අර දියසුරි தත්ත්වයේ තිබෙන තා. ඒ කියන්නේ විඥාන නාම රූප දෙක එකට යන තාක් පමණයි කියන එකයි. යම් කිසි ක්‍රමයකින් ඒ තියෙන සම්බන්ධයේ බිඳුව අර සංසාර වටේ අර දියසුලිය නතර කළොත් ඊට එහාට කියන්න දෙයක් නැහැ. ඊයේන නම් වජ්ජු තම් තස්ස නත්ති. ඔය විදිහට රහතන් වහන්සේලා පිළිබඳව සඳහන් වෙනවා. යම් ආකාරයකින් කියනවා නම් එහෙම කියන්න එහෙම කියන්න හැකි තත්වයක් ඔහුට නැත කියලා. ඔව් මෙතනත් මතු කරන්නේ අර සංකල්ප වලින්මයි අපි එතකොට සංකල්ප මතම පදමම් වෙලා තමයි අපි මේ භාෂා ව්‍යවහාරයන් මේ සිද්ධ වෙන්නේ. අපි භාෂා ව්‍යවහාරයන් මේ පාදක කරගෙන සියලුම දේ විග්‍රහ කරන්න ගියොත් එහෙම පැටලෙන ගතියක් තියෙනවා. ඉතින් අර දැන් රහතන් වහන්සේගේ කෙනෙක්ගේ தත්ත්වය එතකොට මේ කටුකින් සානන්සේ මතු කරලා පෙන්නනවා අර දියසුලිය සංසිඳනවා වගේ தත්ත්වයක්. දියසුලිය සංසිඳුණාට පස්සේ දියසුලිය කොහෙද ගියේ කියලා අහුවොත් ඒක ගැළපෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වගේමයි දැන් අපි මේ දියසුලියක් වගේ තමයි අපේ මේ ඇතුලේ සිද්ධ වෙන මේ අවිද්‍යාව ගත් සංස්කාරයක් මුල් කරගෙන ඇති වෙන මේ මේ විඥාන නාම රූප අතර මේ තියෙන සම්බන්ධය ඉතින් යම් අවස්ථාවක මේව සංසිඳලා යම්ස් කෙනෙක් නිවන් දැක්කනම් එතකොට ආයි අර කුජල ස්වභාවයක් එතන හොයන්න අමාරුයි ඒ වෙනුවට තියෙන සංසිඳිච්ච ස්වභාවයක් මේ කුජල ස්වභාවය මතුවෙන්නෙම අවිද්‍යාව පදනම් කරගෙන එතකොට මේ අවිද්‍යාව නැත්තම් අන්න අවිද්‍යාව ප්‍රහාණය වුණා නම් අර කුජල ස්වභාවයක් නැහැ එතන තියෙන සංසිඳීමක් අන්න ඒ රහතන් වහන්සේ තුළ අන්නේ සංසිඳීමෙන් යුක්තයි ආ නිවන් නිවන නැත්නම් ස්පර්ශ කරනවා කියන தත්වයක් තමයි ස්වාමීන් වහන්සේ මතක කරලා තියෙනවා. ඒකමයි එතකොට මේ අර උපසීය සූත්‍රය කියලා සූත්‍රයක තමයි මේ ස්වාමීන් වහන්සේ මතක කරලා දෙන මේ කාරණාව තියෙන යේන නම් වජ්ජු තං තස නැති කියලා අර යම්සේ ව්‍යවහාර මාත්‍රයන් පාදක කරගෙන භාෂාවන් මුල් කරගෙන අපි රහත මේ කෙනෙක්ව පුජ්‍යලයක්ව හැඳුන්වනවා නම් ඒ බඳු ව්‍යවහාරයන් ඒ බඳු භාෂාවන් මේ රහතන් වහන්සේට අපිට එතනට යොදන්න බෑ. උන්වහන්සේගේ තිත්ත ස්වභාවයට අපිට ඒවා යොදන්න ගැලපෙන්නේ නැහැ සුදුසු නැහැ. ඒවට අහු වෙන්නේ නැහැ. වගේ ස්වභාවයක් තමයි. ඒතර මේ කාමයක් තමයි මේ සූත්‍රයේදී. ඒතර මේ උපසීව සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ. හොඳයි. එතකොට මෙන්න මේ විදිහට අපිට හිතා ගන්න පුළුවන් මේ කාරණයටම මේ දියසුළු උපමාවටම බොහෝ දුරට කිට්ටු කරන්න පුළුවන් සූත්‍ර කොටස් අපිට තවත් තැන්වලින් හමු හමු වෙනවා. දීඝනිකායේ මහා පදාන සූත්‍රයේ සඳහන් වෙනවා විපස්සී බෝසතාණන් වහන්සේ මේ දියසුරිය හඳුනාගත්තු හැටි. ඒක හරියට අර ඇස් ඇති කෙනෙක් ගහක් ළඟ ගහක් යට ඉඳගෙන ඉන්නකොට එතනට වැටෙන කොළයක් දියවලට අහුවෙලා ගහගෙන ගිහිල්ලා දියසුලියක් වටේ කැරකෙවිලා නැති වෙලා යනවා. දැකලා යම්කිසි නිගමනයක් ගත්තා වගේ. අර පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳ යෝනිසෝ මනසිකාරයෙන් වටහාගත්තු බවයි සඳහන් වෙන්නේ. සමහරෙක් හිතන්න පුළුවන් పూర్ව නිවාසානුස්මෘතිය పూర్ව නිවාසානුස්මෘතිය ඇති කරගෙන අවබෝධ කරගත්ත දෙයක් කරගන්න දෙයක් කියලා. නමුත් මෙතන සඳහන් වෙනවා ඊපස්සේ බෝසතාණන් වහන්සේ පිළිබඳව. යෝනිසෝ මනසිකාරා අහු පඤ්ඤාය අபிසමයෝ කියලා. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තා කියලා. යෝනි කියන්නේ ප්‍රභව ස්ථානේ, ඇති වෙන ස්ථානේ, හට ගන්න ස්ථානේ. මේ පැත්තේ මෙනෙහි කිරීමයි යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ. එතකොට මෙතන සඳහන් වෙන හැටියට විපස්සී බෝසතාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය හෙළි කර ගන්න පටන් ගත්තේ අග කොනේ ඉඳලා. කිම්හි නොකෝ සති ජරා මරණං හෝති. කිම් පච්චා ජරා මරණං. කුමක් ඇතිකල්හි ජරා මරණය වේද? කුමක් ප්‍රත්‍යයෙන් ජරා මරණය? කුමක් ප්‍රත්‍යයෙන්ද ජරා මරණය? කියලා ওই විදිහට උන්වහන්සේ තමන්ම ප්‍රශ්නයක් නැගුවා. ඊළඟට ඊට පිළිතුරු ඒකම උන්වහන්සේට පහළ වුණා. ජාතියකෝ සති ජරා මරණං හෝති. ජාතිපච්චා ජරා මරණං. ජාතියේ උපත ඇති උපත ඇති කල්හි ජරා මරණය වේ. ජාති ප්‍රත්‍යයේහි ජරා මරණය කියලා මේ විදිහට දිගටම අපි කලිනුත් අපි සඳහන් කළ ආකාරයට යුගල යුගල වශයෙන් ජෝඩි ජෝඩි වශයෙන් ඈඳුතු වශයෙන් පටිච්ච සමුප්පාදයේ දෙක දෙක ඉදිරියට ගෙන ගියා. ඊළඟට ඒ කියන්නේ ඒ කියන්නේ ඊළඟට ඔන්න කියවෙනවා කිම් කිනුකෝ සති ජාති හෝති කිම් පච්චා ජාති භවේ කෝසති ජාති හෝති භවපච්චා ජාති කුමක් ඇතිකල්හි ජාතිය ඇතිවන්නේ කුමක් පත්තේන්ද ජාතිය භවය ඇති කලෙහි ජාතිය උපත ඇතිවන්නේ. භවය ප්‍රත්‍ය කොටගෙන ජාතිය. කියලා ওই විදිහට විමසමින් ගිහිල්ලා නාම රූපයක් අහු කරගෙන ගිහිල්ලා විඥාණයට හේතුව හොයනකොට ආපහු හැරෙන්න සිද්ධ වුණා.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 මේ ධර්ම චක්ෂුසේ පිළිබඳව මුල් අවස්ථාව. එතන කෙලින්ම සඳහන් වෙනවා මේ යෝනිසෝ මනසිකාරයෙන්ම විපස්සී බෝසතාණන් වහන්සේ මතු කරගත්ත මේ ජාති ජරා මරණ ආදී සියලුම ප්‍රඥප්ති තියෙන්නේ විඥාන නාම රූප දෙක අතරේ කියලා. එතන විශේෂ වචනයක් සඳහන් වෙනවා. පච්චුදාවත්තදී පච්චුදාවත්ති දිකෝ ඉදම් විඥානං නාම රූපම් හා නාපරං ගච්ඡති. මේ විඥාණය නාම රූපයේ කෙරෙන් ආපසු කැරකිලා එනවා. පච්චුදාවත්ති. සාමාන්‍ය ව්‍යවහාරයේ වචනයක් තියෙනවා පොළා පැනලා එනවා කියලා. ඒක හැපිලා එනවා කියන තේරුම. නාපරං ගච්ඡති. ඉන් ඔබට යන්නේ නැහැ. වෙනින් එකකට යන්නේ නැහැ කියලා මෙතන මේ විදිහට එත්තාවතා. මෙතකින්ම කෙනෙක් උපදිනවා, විරණ, මැරෙනවා, නැවත උපදිනවා ආදී වශයෙන් පෙන්눔 කරලා ඊළඟට කියනවා විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා විඥානං විඥාන ප්‍රත්‍ය කරගෙන නාම රූපය පවතිනවා. නාම රූපය ප්‍රත්‍ය කරගෙන විඥානය පවතිනවා. නමුත් ඊළඟට විශේෂ දෙයක් මෙතන කියවෙනවා. නාම රූප පත්‍යා සලආයතනං සලආයතන පත්‍යා පස්සෝ පස්ස පත්‍යා වේදනා. දැන් අර සොයාගෙන ආපු මාර්ගයෙන් නැවතත් ආපසු ආවර්ජනා කරනවා. අර දෙක අතරේ අර විදිහට අන්‍යෝන්‍ය සම්බන්ධතාවය තිබුණේ වී නමුත් මේ නාම රූපයටම හේතු වෙච්ච තව ගොඩක් තියෙනවා. නාම රූප ළඟට සලආයතන පස්ස වේදනා සංහා ආදී ඒවර නාම රූපේ පැත්තේ තියෙන්නේ. විඥානය තනියම එහා පැත්තේ. මේ විදිහටයි අපිට හිතා ගන්න තියෙන්නේ. මේ සමුදේ පැත්ත හෙලි කරගත්තු ආකාරය. ඔව් එතකොට මේ ස්වාමීන් වහන්සේ තවත් සූත්‍ර දේශනාවක් මුල් කරගෙන මේ පටිච්චසමුපාදයේ විස්තර කිරීමක්. එතකොට නිදාන මේ මහා ප්‍රධාන සූත්‍රය කියලා සූත්‍රයක් එනවා දීඝනිකායේ. ඒ දීඝනිකායේ එන සූත්‍රයේදී අපේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ විපස්සී කියන තමන් වහන්සේට කලින් පහළ වෙච්ච ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කොහොමද මේ පටිච්චසමුපාදය තේරුම් ගත්තේ කියන කාරණාව. එතෙන්දී විපස්සී කියන මහබෝසතාණන් වහන්සේ ඒ අවස්ථාවේදී තාම බුද්ධත්වයට පත් වෙලා නැහැ. උන්වහන්සේ මේ සත්‍ය ගවේෂණය කරමින් අවස් මේ කටයුතු කරන අවස්ථාව. මේ වෙලාවේදී උන්වහන්සේ යන්නේ මේ අපි අර ගන්න මේ පටිච්චසමුපාද අංග 12 තේරෙන තැනක් තේරෙන තැනක ඉඳලා. උන්වහන්සේ ඒකට පටන් ගන්නෙ මේ දැනට තියෙනවා යම්සි දුකක් ජරාවක් මරණයක් තියෙනවා. ඒකට හේතුව මොකක්ද කියලා කල්පනා කරලා බලනවා යෝනිසෝ මනසිකාරයක් යොදනවා. එතකොට උන්වහන්සේට තේරෙනවා මේ ජරා මරණ ආදී මේ දුක් රැස පහළ වෙන්න හේතුව තමයි ඉපදීම. නැත්නම් ජාතිය. අද ආපස්සට හිතලා බලනවා මේ ජාතිය ඇති වෙන්න හේතුව මොකක්ද? මේ ජාතියට හේතුව මොකක්ද? අන්න මේ ජාතියට හේතුව එතකොට භවයක් කියලා ස්වභාවයක් තිබීමයි. යම්සි අලුත් ස්වභාවයකට පත්වීමක් කියලා ඔන්න උත්තරයක් එනවා. එතකොට භවයට හේතුව මොකක්ද කියලා ඊළඟට කල්පනා කරලා බලනවා. භවයකට හේතුව නම් යම්සි දෙයක් ග්‍රහණය කිරීම, උපාදාන කිරීම, දැඩිව අල්ලා ගැනීම කියලා අන්න උපාදාන පත්‍ය භවෝ කියන ඒ කාරණාව උන්වහන්සේට පැහැදිලි වෙනවා. මේ උපාදානට හේතුව මොකද්ද කියලා ඊළඟට හොයලා බලන්න. දැන් මේ ආපස්සට යන ගමනක් තමයි උන්වහන්සේ යන්නේ. මොකද එක පැත්තකින් ගත්තම අපිට එකපාරටම සූක්ෂම තැනකින් මේ තේරුම් ගන්න අමාරුයි. නිසා මේ උන්වහන්සේ Tamanට තේරෙන තැනින් බොහොම ඕලාරික තැනකින් පටන් අර තමයි අරන් අරගෙන තමයි ටික ටික ටික ටික Tamanගේ ඥානය විහිදුවමින් සූක්ෂම කරමින් යොන්සෝ මනසිකාරය යොදමින් ටික ටික ටික ටික අර ප්‍රභව ස්ථානෙට යන්නේ. දැන් ස්වාමීන් වහන්සේ මතක් කරනවා වගේ මේ යෝනිසෝ මනසිකාරයේ තියෙන එක්තරා ස්වභාවයක් තමයි අර මතු පිට රැඳෙනවා වෙනුවට බොහොම ගැඹුරට ගැඹුරට මේ මූලික හේතු කාරණාවන් සොයාගෙන මුලටම යන ස්වභාවයක් මේ යෝනිසෝ මනසිකාරයේ ස්වභාවය තියෙනවා. ඒ මේ යෝනිසෝ මනසිකාරය යොදනවා නම් කෙනෙක් යා ඵලයට විතරක් නෙමෙයි මේ ඵලය හටගන්න හේතු වෙච්ච හේතු කාරණාවන් වලට බහිනවා. එතන හේතුවක් හම්බුනා නම් ඒ හේතුවට කාරණා වෙච්ච හේතුන්ටත් බහිනවා. ওই විදිහට ওই විදිහට ටික ටික ටික ටික ගැඹුරට යන ස්වභාවයක් තියෙනවා. ඒකට මේ විපස්සී බෝසතාණන් වහන්සේ මට මේ උපාදානයන්ට හේතුව මොකද්ද කියලා කල්පනා කරලා බලනකොට විමසලා බලනකොට උන්වහන්සේට දෙනවා මේ තණ්හාව තමයි ඒකට හේතුව. තණ්හාවට හේතුව මොකද්ද කියලා කල්පනා කරලා බලනකොට උන්වහන්සේට දෙනවා මේ වේදනාවන් නිසා තමයි ඔන්න තණ්හාවක් හටගන්නේ කියලා. ඒතර වේදනාව තමයි ඒකේ හේතුව වශයෙන් හම්බ වෙන්නේ. ඊළඟට වේදනාවන්ට හේතුව මොකද්ද කියලා කල්පනා කරලා බලනකොට යෝනිසෝ මනසිකාරය යොදනකොට උන්වහන්සේට තේරෙනවා මේ ස්පර්ශයන් නිසා තමයි වේදනාවන් හටගන්නේ. අට ස්පර්ශයන් හටගන්නේ මොකක් නිසාද කියලා බැලුවොත් ඔන්න සලායතනයක් තියෙනවා. මේ ආයතන හයක් තියෙනවා. චක්කුසෝත ගාන ජීවහා කාය මන කියලා මේ ආයතන මුල් කරගෙන ඒවට අනුරූපී වෙච්ච මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ අනිකුත් බාහිර ආයතන මේ සම්බන්ධ වුණාම ස්පර්ශ වුණාම ඔන්න මේ ස්පර්ශ තත්වයක් ඇති වෙනවා. ඒතකොට ඒක හේතුව මෙන්න සලායතනය. ඒතර සලායතනට හේතුව මොකද්ද කියලා උන්වහන්සේ කල්පනා කරලා බලනවා. සලායතනට හේතුව. ඒකේ මූලික අවස්ථාව ඔන්න නාම රූප තත්වයක් කියලා ඔන්න වටේ. දැන් ඔතනින් තමයි ඊළඟට බොහොම ලස්සන කාරණයක් මේ කටුකුරු සානාසය මතු කරගන්නේ. දැන් ඊළඟට මේ විපස්සී බෝසතාන් වහන්සේ කල්පනා කරලා බලනවලු මොකද්ද මේ නාම රූපයට හේතුව? නාම රූපයට හේතුව වශයෙන් ඔන්න උන්වහන්සේට හම් වෙනවා විඥාණය තමයි නාම රූපයට හේතුව කියලා. ඊට විඥාණයට හේතුව මොකද්ද කියලා කල්පනා කරලා බලද්දී අපිට සාමාන්‍යයෙන් අපි දන්න පරිසම්පාද ඒ ක්‍රමවේදය අපි දන්නේ විඥාණයට හේතු වශයෙන් සංස්කාරයන් පෙන්වන්නේ. නමුත් මෙතනදී විපස්සේ බෝසතාණන් වහන්සේට හැටෙනවා විඥාණයට හේතු නාම රූපේ වශයෙන්. මෙන්න මෙතන තියෙන අර ඒ දියසුලි ස්වභාවය, අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධය, විඥාන නාම රූප අතර තියෙන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධය අන්න එතනින් හම්බ වෙනවා. ඒකට මේ සොයා ගැනීම අතිශය සූක්ෂම සොයා ගැනීමක්. ඒකට මේ නාම රූප විඥාන අතර තියෙන මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධය කෙනෙකුට වැටහුණා නම් ඒකට මේ විඥාණයෙන් නාම රූපේ නාම රූපයෙන් විඥාණය එකිනෙකට ඒ පොළාපයින ස්වභාවය එකිනෙක අනේකක් ප්‍රත්‍ය වෙන ස්වභාවය කෙනෙකුට වැටහුණා නම් අන්න අපේ නෝතර බුදුරජාණන් වහන්සේම කියනවා මෙන්න මේ මත තමයි මේ සංසාරයේ භව චක්‍රයේ එහෙම නැත්නම් මේ සම්පූර්ණ භව ගමනේ රහස රැඳිලා තියෙන්නේ. මෙතන තමයි මේ හරියටම නිකන් වනමුඛය වෙන්නේ. අන්න ඒක කෙනෙකුට කාදගත්තා කියන්නේ අන්න ලොකු යෝනිසෝ මනසිකාරයක් මතුවෙනවා නම් විපස්සනා ඥානයක් පහළ වෙනවා. ලොකු භාවනා මාර්ගයක් විවෘත වෙනවා. ඒ මත පදනම් කරගෙන ඔන්න මුළු සංසාර චක්‍රයම විසඳ ගන්න, සංසාර ගැටලුවම විසඳ ගන්න අන්න උන්වහන්සේට අවස්ථාවක් තියෙනවා. එතකොට ඒ ඒ කාරණේ මත කරගෙන ඊළඟට නැවතත් ඔන්න විපස්සී බෝසතාණන් වහන්සේ ආපස්සට ගමන් කරනවා. විඥානය නිසා ඔන්න නාම රූපය හට ගන්නවා. නාම රූපය නිසා සලආයතන හට ගන්නවා. සලආයතන නිසා ඔන්න ස්පර්ශයන් හට ගන්නවා. ස්පර්ශයන් නිසා ඔන්න වේදනාවන් හට ගන්නවා. වේදනාවන් නිසා තණ්හාවන් හට ගන්නවා. තණ්හාවන් නිසා උපාදාන හට ගන්නවා. උපාදාන නිසා භව තත්ත්වයක් හට ගන්නවා. බහතත්වේ නිසා ඔන්න જાතියක් හට ගන්නවා. જાතිය හටගත්තා නම් ඔන්න ජරා මරණ ශෝක පරිදේ මේ සියලුම දුක් රැස ඔන්න පහළ වෙනවා කියලා අන්න ආපස්සට යනවා. මේ විදිහට උන්වහන්සේ බොහෝම මේ පටිච්චසමුප්පාද ධර්මතාවය හොඳින් පැහැදිලි කර ගන්නවා. හරි අපි ඉස්සරහට. ඒ වගේම විපස්සී බෝසතාණන් වහන්සේ Nirodha පැත්තත් අර විදිහටම යෝනිසෝ මනසිකාරයෙන් හෙළි කරගත්තා. කිම්හි නොකෝ අසති ජරා මරණං නොහෝති. කිස්ස නිරෝධා ජරා මරණ නිරෝධෝ. කුමක් නැති කල්හිද ජරා මරණය නැතිවන්නේ? කුමක් නිරෝධ වීමෙන්ද ජරා මරණය නිරෝධ නිරෝධය වෙන්නේ? ඊළඟට ඒකල පිළිතුරු වශයෙන් වැටුනේ ජාතියාකෝ අසති ජරා මරණං නහෝති. ජාතියා නිරෝධා ජරා මරණ නිරෝධෝ. ජාතිය නැති කල්හි ජරා මරණය නැති වෙන්නේ. ජාතියෙහි නිරෝධය වෙන්නේ ජරා මරණය නිරුද්ධ වෙන්නේ. ওই විදිහට කලින් කළා වගේ ඉදිරියට හොයාගෙන ගියා. එහෙම ගිහිල්ලා නාම රූප විඥාන දෙකේදී තේරුම් ගත්තා නාම රූප නිරෝධෝ විඥාන නිරෝධා. විඥාන නිරෝධා නාම රූප නිරෝධ. අතර අර සම්දිස්ථානයේ බින්ද හැටිය මොකද වෙන්නේ? විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධය කරලා එහෙම නැත්නම් නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධය කළාම ඊළඟට නාම රූපය ළඟ තියෙන අනිකුත් අංග සියල්ලම සලආයතන පස්ස වේදනා ආදී ජාති ජරා මරණ දක්වාම නිරුද්ධ වෙනවායි කියන එකයි එතනින් තේරෙන්නේ. මේ හෙලි කරගත ධර්ම චක්ෂුෂය මුල් කරගෙන ඊපස්සේ බෝසතාණන් වහන්සේ ඊළඟට මේ සූත්‍රයේ සඳහන් වෙනවා පංච උපාදානස්කන්ධේසු උද්‍යාබ්භ්‍යානුපස්සී විහාසි. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳව හට ගැනීම නැතිවීම දකිමින් වාසය කළාය. වැඩි කලක් යනට කලින්ම හිතරගත්ත විපස්සනා මාර්ගය අනුව පුහුණු වීමේදීම විපස්සී බෝසතාණන් වහන්සේගේ සිත සම්පූර්ණයෙන්ම ආශ්‍රවයන්ගෙන් මිදුණයි. සම්බෝධිය ලබාගත්තයි කියන එකයි. ඔක්කොටකට ඊළඟට කියන්න දෙකක් තියෙනවා. එතකොට මෙතන කියවෙනවා අධිකතෝ කෝ ඥායම් විපස්සනා මග්ගෝ බෝධාය. මෙතන තියෙන්නේ ඊටාම ඊටාමත්ම වටිනා ධර්මයක්. බෝධිය සඳහා විපස්සනා මාර්ගය. විදර්ශනා මාර්ගය. මේ විදර්ශනා මාර්ගයේ ප්‍රධානම කාරණය තමයි මේ කියපු නාම රූප විඥාන දෙක අතර සම්බන්ධතාව. අටුවාවේ එහෙම පෙන්눔 කරනවා ඊපස්සේ බෝසතාණන් වහන්සේ මේ අවිජ්ජා සංඛාර ගැන සඳහන් කරන්නේ. ඒක ඊළඟට. දැන් එතකොට අර සඳහන් කරපු විදිහටම එතකොට දැන් මේ විපස්සී බෝසතාණන් වහන්සේ සමුදය පක්ෂය හොඳින් තේරුම් ගත්තා තේරෙන තැනකින් පටන් අරගෙන. ඒ කියන්නේ දැනට දුකක් තියෙනවා දැනට පහළ වෙන ජරා මරණ ස්වභාවයන් තියෙනවා. ඒ ස්වභාවයට හේතුව මොකද්ද කියලා අන්න බලනකොට අන්න ඒකට හේතුව මේ ඉපදීමක් තිබිච්ච නිසා. ඉපදුණු නිසා තමයි මේ ප්‍රශ්න ටික ඔක්කොම ඇතිලා තියෙන්නේ. කියලා අන්න ඉපදීම කියන හේතුව මතු කරගත්තා. ඊළඟ ඉපදීමට හේතුව මොකද්ද කියලා හොයනකොට මේ භව තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒතකොට මේ භව තත්ත්වය තමයි මේ ඊළඟ ඊළඟට පතන සත්‍යය තමයි. ඒතකොට මේකට හේතු වශයෙන් හම්බ වෙනවා. ඒතකොට මේ විදිහට ප්‍රමාණිකුල ආපස්සට ගිහිල්ලා අන්න විඥාන නාම රූප අතර තියෙන මේ අන්‍යෝන්‍යපත සම්බන්ධයත් අල්ලගන්න. අන්න ආපස්සට එනවා. ඉදිරියට දැන් අය ගිය මාර්ගයේ දිගේම ආපස්සට ඇවිල්ලා බලනකොට විඥාන නිසා නාම රූප වෙනවා. නාම රූප නිසා සලආයතනවා. සලආයතන නිසා ස්පර්ශයන් වෙනවා. ස්පර්ශ නිසා වේදනාවන් වෙනවා. ඔය විදිහට ආපස්සට ඇවිල්ලා බලනවා. ඒතකොට දැන් මේ මාර්ගය හොඳට මේ උන්වහන්සේට පැහැදිලි වෙන්න ගත්තා. ඊළඟට ඒකෙම නිරුද්ධ පැත්තත් කල්පනා කරලා බලනවා යෝනිසෝ මනසිකාරය යොදලා බලනවා එතකොට උන්වහන්සේ කල්පනා කරනවා මේ යම් අවස්ථාවක මේ ජරා මරණ ආදී මේ දුක් රැස නවත්තන්න නම් එතකොට මොකද්ද නැති වෙන්නේ මේක නැති වෙන්නේ කොයි වෙලාවට අන්න ජාතිය නැත්තම් ජාතිය පහළයක් වෙන්නේ නැත්තම් අන්න මේ ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් මේවා පහළ වෙන්නේ නැහැ කියලා ඔන්න තේරෙනවා ඊළඟට ජාතිය නැති වෙන නම් එතකොට මොකද්ද කරන්න තියෙන්නේ? අන්න භව තත්ත්වේ නැති කරන්න ඕනේ කියලා තේරෙනවා. භව තත්ත්වේ නැති කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? එහෙනම් උපාදාන නොකර ඉන්න ඕනේ කියලා තේරෙනවා. උපාදාන නොකර ඉන්න නම් මොකද්ද කරන්න ඕනේ කියලා බලනවා. ඔන්න උපාදාන දුරු වෙන නම් නැත්නම් උපාදාන නිරුද්ධ වෙන නම් මොකද්ද කරන්න ඕනේ කියලා කල්පනා කරලා බලනවා. නැත්නම් තණ්හාව නිරුද්ධ වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට අර නිරුද්ධ වෙන පැත්තක්. කියන්නේ මේ චක්‍රය නවත්තන පැත්තත් අන්න කඩාගෙන කඩාගෙන යන ස්වභාවයක්. මොකද මේ එක එක කෑල්ල කෑල්ල වළක්වන ස්වභාවය. එක එක කෑල්ල කෑල්ල නිරුද්ධ කරන ස්වභාවය අන්න උන්වහන්සේ හොයාගෙන හොයාගෙන යනවා. එතකොට ඒ ඒ ස්වභාවය අන්න හොයාගෙන යනකොට උන්වහන්සේට තේරෙනවා එතකොට අර විඥාන නාම රූප අතරට එතනට නැවතත් වෙනවා. එතකොට යම් අවස්ථාවක නාම රූපේ නිරුද්ධ වෙනවා නම් අන්න විඥානයත් නිරුද්ධ වෙනවා. මේ දෙක අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධය නිසා විඥානය නිරුද්ධ වෙනවා නම් ඔන්න නාම රූපයත් නිරුද්ධ වෙනවා. ඒතර යම් අවස්ථාවක යම්සි කෙනෙකුට අවස්ථාවක් ලැබෙනවා නම් මේ විඥානය නිරුද්ධ කරගන්න. එහෙම නැත්නම් නාම රූපය නිරුද්ධ කරගන්න. අන්න එතනින්ම මේ භව චක්‍රය කඩලා යනවා. ඊට පස්සේ මේ මතු කරගත්ත මේ විපස්සනා උපක්‍රමය නැත්නම් මේ විදර්ශනා මාර්ගය පාදක කරගෙන මේ බෝසතාණන් වහන්සේ ඊපස්සේ බෝසතාණන් වහන්සේ තවදුරටත් භාවනා කරගෙන යනවා. ඉතින් තවදුරටත් බලන්න මේ තම තමන් මේ උන්වහන්සේගේ අපි හිතමු එතන ඒ තාම අරහත්ත්වයට පත් නොවෙච්ච නැත්නම් බුද්ධත්වයට පත් නොවෙච්ච ඒ හිත මේ විවිධාකාර උපාදානයන් ඇති කරගන්නවා. තාමත් මේ ස්කන්ධයන්ට ඇලෙනවා. ඒ ඇලෙන ඇලෙන වාරයක් පාසා එතන එතන විපස්සනා කරනවා. එතන එතන මේ හොයාගත්ත තමන්ගේ මේ ධර්ම මාර්ගය නැත්නම් විපස්සනා මාර්ගය යොදවනවා. අන්න එහෙම කරන්න කරන්න හිත තව තවත් කෙලසුන්ගෙන් නිදහස් වෙලා අන්න උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙනවා. එතකොට ඒක එතකොට ස්වාමීන් වහන්සේ මේ මේ මේ මහා පදාන සූත්‍රයේම එතකොට මේ විපස්සී බෝසතාණන් වහන්සේ දේශනා කළා කියනවා අධිගතෝ කෝ මෙයයන් විපස්සනා මංගෝ බෝධාය අන්න මාර්ගයක් Tamanට මේ බුද්ධත්වයට පත්වීම සඳහා අන්න මේ විපස්සනා මාර්ගයක් මත උනා. ඒක පාදක කරගෙන උන්වහන්සේ එතකොට බුද්ධත්වයට පත් වෙනවා. හොඳයි අපි ඊට පස්සේ මේ මේක සම්බන්ධයෙන් මේ කරපු විවරණය සම්බන්ධයෙන් පසු කාලීනව කරපු අත්කතා වෙන කාරණයක් මේ ස්වාමීන් වහන්සේ මතු කරනවා අපි ඒකටත් දැන් සම්බන්ධ වෙනවා. අටුවාවේ එහෙම පෙන්눔 කරනවා ඊපස්සේ බෝසතාණන් වහන්සේ මේ අවිජ්ජා සංකාර ගැන සඳහන් කරන්නේ නැත්තේ මොකද කියලා ප්‍රශ්නේ නගලා ඒවා අතීතයේ තියෙන නිසා ඒවා පෙනුනේ නැත්තේ කියලා. නමුත් ඒක නෙමෙයි කාරණේ. මේ නාම රූප විඥාන යන දෙක අතර සම්බන්ධතාව නොදැනීමමයි විද්‍යාව. ඊළඟට මේ දෙක දිගට පැවතී යාමට උපකාර වන්නේ සංස්කාර. මේ විඥාන නාම රූප දෙකේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව නිරන්තරව පවතින්නේ සංස්කාර නිසා. මෙතන මේ සූත්‍රයේ සඳහන් වුණු නිසා අටුවාචාරින් වහන්සේලා ඒක තෝරන්නේ අර දෙක අතීතයට දාලා. එහෙම තේරුවා නමුත් අපිට පැහැදිලි වෙනවා ඊපස්සේ බෝසතාණන් වහන්සේගේ ධර්ම ශක්ෂුෂය ඇති වෙන්න බැහැනේ මේ මුල් අංග දෙක නැත්නම්. එතකොට මේ අංග දෙක විශේෂයෙන්ම සඳහන් කළේ ඒවා පසුබිමේ තියෙන නිසා. එක්තරා විවරණ ක්‍රමයක් අනුව අවිද්‍යාවෙන් පටන්ගෙන විවරණය කරන්න පුළුවන්. නමුත් මෙතනට ඇවිදලා මෙතනට ඇවිල්ලා මේක නැවතුනේ මොකද? මේ දෙකේ සම්බන්ධතාවයට හේතු වෙන්නේ අර දියවැල ගැන කිව්වා වගේ එකක්. දියසුලියට වඩා ඈතින් අපිට දකින්න ලැබෙන්නේ දියවැල යන ආකාරය. දියවැල අර විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම தත්ත්වය අමතක කරලා නිත්‍ය සුඛ ආත්ම ස්වභාවයක් වාගෙන ඉදිරියට යන එක අවිද්‍යාව. ඊළඟට දියකඳ පීරාගෙන යන මේ පටු දියවැල් විඥාණයම තමයි විඥාන කියලා කියන්නේ. ඒ විදිහටම දැන් මෙතනත් අර පුද්ගලයා පිළිබඳව සලකලා බලනකොට විඥාන නාම රූප දෙකේ සම්බන්ධතාවට පසුබිමින් සිටින්නේ මේ කෙලවර වෙන්නේ දුක මේක කෙලවර වෙන්නේ දුකිනුයි කියන අවබෝධය නැතිකම. එහෙම නැත්නම් වෙනත් විදියකින් කියනවා නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය නැතකා නිත්‍ය සුඛ නිත්‍ය සුඛ ආත්ම තත්වයක් සොයාගෙන ඉදිරියට යාම. ඒක නිසාම ඇතිවන අර ඇඳීම් අර ඇඳීම් ඒක නිසාම ඇතිවන අර ඇඳීම් ප්‍රයත්න රාශියමයි අර සංස්කාර. සංස්කාර මත මේ විඥානය රඳා පවතින්නේ. ඊළඟට මේ විඥාණයටම සම්බන්ධයි නාම රූපය. නාම රූපේ පැත්තෙන් අර ඉතේ අංග ටික තියෙනවා. ඔය විදිහට දැන් අපිට මානසික වශයෙන් චිත්ත රූපයක් මේ පටිච්චසමුප්පාදය පිළිබඳව එක්තරා විවරණයක් හිතේ ඇති කරගන්න පුළුවන්. එතකොට පසු කාලීනව ඇත්තටම මේ පටිච්චසමුප්පාදය විග්‍රහ කිරීමේදී මේ මුල් තියෙන අංග දෙක, ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්නේ මේ පටිච්චසමුප්පාද අංග 12 විස්තර කරන ස්වභාවයක් තියෙනවා මේ පසු කාලීනව. ඒ විස්තර කරන ස්වභාවයේදී අවිජ්ජා සංඛාර කියන අංග දෙක දානවා අතීත භවයට. ඉතින් අංග 8ක් දානවා වර්තමාන භවයට. ඊළඟට මේ ජාති ජරා මරණ කියන නිදානම මේ අනාගත භවය වෙනවා. ඔය විදිහට බහු තුනකට කඩලා මේ පරිශ්‍රමපාදේ විස්තර කරන ක්‍රමයක් පසුකාලීනව ඇති වෙලා තියෙනවා. නමුත් ඒ විදිහට මේ අතීත භවය, වර්තමාන භවය, අනාගත භවයට දාලා සෑහෙන කාල පරිච්ඡේදයක් ඔස්සේ මේක විස්තර කරන්න ගියාම අර ධර්මයේ තියෙන අකාලික ස්වභාවය මේ වර්තමාන වශයෙන්ම මේ පටිච්චසමුප්පාදය තමන්ගේ සිත තුළින් භවනාවක් තුළින් විපස්සනාවක් තුළින් දැක ගන්න පුළුවන් නේද කියන ස්වභාවය වැලකීලා යනවා. ඒකේ තියෙන ඒ ධර්මයේ තියෙන ඒ ඕජාව නැතිලා යනවා. රසය නැතිලා යනවා. ඒ වෙනුවට මේ භව ගණන් ඈතට ගිහිලා බලන්න සිද්ධ වෙනවා. නැත්තම් වර්තමානයේ වෙන විදිහකට මුළු මේ නික සම්මාර්ෂණ හරහා ඉපදුන දවසේ ඉඳන් මිය යන දවස් දක්වා බලන්න වෙනවා. එහෙම නැත්තම් ඊළඟට ආයි තවත් මොකක් හරි ප්‍රශ්න ක්‍රමයක් හරහා මේ ඊළඟ භවයේදී මොකක්ද වෙන්නේ කියලා බලන්න වෙනවා. මේ විදිහට පටිසමුපාදය භව භව පැත්තකට දාලා අතීත භව වර්තමාන භවය අනාගත භවයන්ට දාලා විස්තර කරන්න ගිහිල්ලා සෑහෙන එකතකින් මේ ධර්මයේ තියෙන ඊටාම ප්‍රබල රසයක් වර්තමාන වශයෙන් පච්චුප්පන්න වශයෙන් දැක ගන්න පුළුවන් ස්වභාවය මේ මේ බෝසතාණන් වහන්සේලා මේක මේ යෝනිසෝ මනසිකාරයෙන් තේරුම් ගත්ත ස්වභාවය වැලකීලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම පසු කාලේ එනවා අද කාලේ අද කාලේ වෙනකොටත් මේ විදිහට අතීත භව, වර්තමාන භවය, අනාගත භවය කියන මේ භවත්‍රය මුල් කරගෙන පරිසම්පාදයේ විස්තර කරන ඒ මත පදනම් වෙච්ච භවනා ක්‍රම පවා කියනවා. ඉතින් මේ භාවනා ක්‍රමවලදී සෑහෙන ඉතින් උත්සාහවත් වෙලා මේ අතීත භවයන් මෙනෙහි කරන්න යනවා වර්තමාන භවයත් ඒ විදිහට මෙනෙහි කරන්න යනවා මෙතෙන්ට පංච උපාදානස්කන්ධය යොදන්න යනවා අනාගත භවයන්වත් ඒ විදිහට මෙනෙහි කරන්න යනවා ඉතින් මේ විදිහට එක අතකින් විපස්සනා මාර්ගය සෑහෙන පැටලු පැටලු සහගත දෙයක් කරගෙන තියෙනවා සෑහෙන සංකීර්ණ දෙයක් කරගෙන තියෙනවා ඉතින් මේ සංකීර්ණ කිරීම හරහාම අර බුදුරජාණන් වහන්සේ පෙන්වන අකාලික ගුණය මේ ධර්මයේ තියෙන හරි රසය එතන එතන දැක ගන්න පුළුවන් ශක්තිය වෙලකලා යනවා ඒ වෙනුවට හරි සංකල්ප රාශියක් මත ඉර වෙච්ච, මනස සංකීර්ණ වෙච්ච, මරණ මේ මනස සංකීර්ණ වෙච්ච මේ ධහම දැක ගන්න හරිම දුෂ්කර වෙච්ච අවස්ථාවන් ඇතම් භවනා ක්‍රම හරහා මතුවෙනවා. එතකොට මේ දැන් මේ අටුවාචාර්යන් වහන්සේට මේ එක පැත්තකින් අර පසු කාලීනව මතුවෙච්ච ඒ උපක් මේ විස්තර කිරීමේ ක්‍රම මේ පරිසම්පාදයට යොදන්න ගියාම උන්වහන්සේ මේ අටුවාචාරින් වහන්සේ විස්තර කරන්නේ එතකොට මේ අවිද්‍යා සංඛාර කියන එක මේ විපස්සී පොස්තාරණ වහන්සේට දැක ගන්න හම්බුනේ නැහැ. මොකද ඒක තියෙන අතීත භවයේ කියලා. නමුත් කටුකසන් සානාසේ පෙන්වලා පෙන්වලා දෙනවා. දැන් මේ විඤ්ඤාණ නාම රූප අතර තියෙන මේ අන්නෝන් ප්‍රති සම්බන්ධය කියන එක ඊටාම සූක්ෂමයි. ඒක දැක ගන්න ලේසි නෑ. ඒක මේ ඒකයි මේ විපස්සීබෝසතාණන් වහන්සේට එතන නෙමෙයි එකපාරට වැටහුනේ. උන්වහන්සේ පටන් ගත්තේ ඊටාම ඕලාරික තැනකින්. ඊටාම ගොරෝසු තැනකින් පටන් අරගෙන තමයි ටික ටික ටික ටික මනස සූක්ෂම සූක්ෂම කරගෙන ගිහිල්ලා. ප්‍රඥාව වර්ධනය කරගෙන ගිහිල්ලා යෝනිසෝ මනසිකාරය වර්ධනය කරගෙන ගිහිල්ලා තමයි මේ අන්තිමට විඤ්ඤාණ නාම රූප අතර තියෙන මේ ඒ සූක්ෂම අවබෝධයටපත් උනේ. මේ දෙක අතර තියෙන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධය තමයි ඊටාම සූක්ෂමම තැන. ඉතින් ඒක නොදැනීම කියන එකම අවිද්‍යාවයි කියන එක මේ කටුකන් සානාසයෙන් මතකලා දෙනවා. ඉතින් අම්ම අවස්ථාවක විඥාන නාම රූප අතර තියෙන මේ සත්‍ය සම්බන්ධය හොඳින් තේරුම් ගියා නම් ඒක වැටහුණා නම් ඒ වෙලාවේ අවිද්‍යාව දුර වෙලා. ඒකට ඒ අවිද්‍යා සංස්කාර කියන අංග දෙකත් එතකොට එතන ඇතුළත් වෙන්නේ නැහැ. මොකද විඥාන නාම රූප දෙක අවබෝධ වීම හරහාම මේ චක්‍රය කඩලා ගිහින්. මේ චක්‍රය පවතින නම් අවිද්‍යාවක් තියෙනවා. මේ චක්‍රය පවතින නම් මේ අවිද්‍යාව මත පදවම් මෙච්ච සංස්කරණය සංස්කරණය කරන ස්වභාවයක්. තියෙන්න ඕනේ. අරැඳීම් රාශියක් තියෙන්න ඕනේ. අන්න එතකොට තමයි මේ විඤ්ඤාණ නාම රූප අතර ප්‍රති සම්බන්ධයක් හට අර ගන්නවා. එන නාම රූප වලින් සලආයතන හට ගන්නවා. සලආයතන වලින් ස්පර්ශයන් හට ගන්නවා. ස්පර්ශයන් වලින් වේදනාවන් හට ගන්නවා. ඔය විදිහට මේ චක්‍රය ක්‍රියාත්මක වෙනවා. යම් අවස්ථාවක මේක කඩලා ගියා නම් විඤ්ඤාණ නාම රූප අතර තියෙන මේ සම්බන්ධය කඩලා ගියා නම් ඔන්න මුළු මේ පද්ධතියම කඩලා යනවා. ආයි මේකට බල ගානක් යන්න ඕනේ නැහැ. ඒ වෙලාවෙම එයා ප්‍රත්‍යක්ෂ කරගන්නවා. අකාලික වශයෙන්ම මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඒකයි මේ සෝවාන් ආර්ග මාර්ගයටපත් වෙනකොට ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අර මම කලින් සඳහන් කරපු පංච භය වේර සූත්‍රයේදී. මේ සෝවාන් ආර්ග ඥාණයටපත් වෙච්ච ආර්යයන් වහන්සේ එක්තරා අන්දමකින් මේ ධර්ම න්‍යාය මත කරගන්න. ආර්ය න්‍යාය කියලාමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. අරියෝ න්‍යායෝ පඤ්ඤාය සුදික්ඛෝ හෝති. මේ ප්‍රඥාවෙන් එයා පැහැදිලිව දැක්ක මේ ආර්ය න්‍යාය. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ එතනත් එකපාරටම මේ අංග 12 නෙමෙයි බුදුරජාණන් වහන්සේ මතු කරන්නේ බුදුරජාණන් වහන්සේ සූත්‍රය පැහැදිලිවම කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති. ඉමස් උප්පාදා ඉදං උපජ්ජති. ඉමස්මින් අසති ඉදං නහෝති. ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. එතකොට මේ මේ න්‍යාය තමයි අතිශයම වැදගත්. මේ න්‍යායට අදාළ වෙන අංග දෙකක් මතු කරගත්තත් ඒත් ප්‍රමාණවත්. මොකද මේ අංග දෙක හරහා මුළු න්‍යායම එළියට එනවා. එතකොට මම හිතනවා අදට අපි එතනින් නතර කරන්න පුළුවන්. එදා අපි මේ සාකච්ඡා කරගෙන යද්දී සාකච්ඡා අවසන් වුණාට පස්සේ අපේ සම්පදීප ස්වාමීන් වහන්සේ කෙනෙක් ප්‍රශ්නයක් නැගුවා. ඉතින් මම හිතුවා අද ඒකටත් උත්තරයක් දෙන්න වටිනවා කියලා. ඉතින් අපේ සම්පදීප ආශිතුන් වහන්සේ මේ ප්‍රශ්නයක් කරා. එදා මොකද අපේ දේශනාව මුල්ුණේ සතරමහා ධාතුන් සම්බන්ධයෙන් සතරමහා ධාතුන් වලින්ම තවත් විග්‍රහ කිරීමක් වෙනවා ඇතම් සූත්‍රවලදී මේ ආකාශ ධාතුව සම්බන්ධයෙන්. එතකොට උන්වහන්සේ ප්‍රශ්නයක් නැගුවා මේ කොහොමද මේ ආකාශ ධාතුව විස්තර කරන්නේ කොහොමද මේ ආකාශ ධාතුවේ පස්සනාවට නම් ගන්නේ කියලා. ඇත්තටම මේ මජ්ක්‍ධිම නිකායේ එනවා සූත්‍රයක් මේ ධාතු විභංග සූත්‍රය කියලා. ඒ ධාතු විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මොකද්ද මේ ආකාශ ධාතුව කියන්නේ කියලා. ඒකත් හැබැයි විස්තර ගන්න ඉතාලම සරල විදිහට බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. ඇත්ත වශයෙන්ම දැන් පටවි ධාතුව බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මේ කායික වශයෙන් තියෙනවා රළු දේවල්, ගොරෝසු දේවල්, කර්කශ දේවල් තියෙනවා. උදාහරණ වශයෙන් ගන්න මේ කායික වශයෙන් අපි දන්න කේසාලෝමා, නකාදන්ත ආදී වශයෙන් පෙන්වන්නේ අර මුල් කොටස් 20. බුදුරජාණන් වහන්සේ මතක කරලා දෙනවා පෙන්නවා මේ ඇඟේ මේ ශාරීරික වශයෙන් උපාදින්න වශයෙන් යම්තාක් මේ කර්කශ දේවල් තියෙනවා රළු දේවල් තියෙනවා මෙන්න මේක තමයි පඩවි ධාතුව. අපි මේක මේ පරමාණු අන්වීක්ෂ දාලා බලන්න දෙයක් නැහැ. මේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ කායික වශයෙන් වර්තමාන වශයෙන් අපි සතු මේ පංචස්කන්ධයක් තියෙනවා. මේ පංචස්කන්ධය තුලින්ම අන්න මතක කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඊළඟට ආපෝ ධාතු වශයෙන් පෙන්වන්නේ අපි ගාව තියෙන මේ මුත්‍රා තියෙනවා, කෙලස් තියෙනවා, සතු තියෙනවා, සරව තියෙනවා, රුධිරය තියෙනවා. මෙන්න මේ ගලා යන ස්වභාවයෙන් යුක්ත යම්කිසි ආපෝ ස්වභාවයකින් යුක්ත දේවල් තියෙනවා නම් අන්න ඒක තමයි ආපෝ ධාතුව. ඉතින් මේ විදිහට විස්තර කරන බුදුරජාණන් වහන්සේ ආකාශ ධාතුව විස්තර කරලා තියෙන්නේ අන්න ඒ වගේම බොහොම සරල විදිහට. බුදුරජාණන් වහන්සේ කියනවා කියනවා මේ කන් සිදුරු තියෙනවා. මේ කන් සිදුරු වල මොකක්වත් නැහැ. එතන තියෙන ආකාශ ධාතුව. ඊළඟට මේ නාස් සිදුරු තියෙනවා. නාස් සිදුරු වල තියෙන ආකාශ ධාතුව. ඊළඟට මේ මුඛ කොහරේ තියෙනවා. දැන් අපි කෑමක් කනකොට නම් ඔන්නේ මුඛ කොහරේ පිරලා තියෙන්නේ. නමුත් අනිත් වෙලාවට මේ කට හිස්. කටේ තියෙන කොහරයක්. අන්න මේ කට මේ මුඛ කොහරේ තියෙන ආකාශ ධාතුව. ඊළඟට ආහාර නැති වෙලාවට මේ ආමාශය ගත්තොත් නැත්නම් මේ අපේ බඩ ගත්තොත් හිස්. අන්න එතන තියෙන ආකාශ ධාතුව. මෙන්න මේ විදිහට තමයි මේ ආකාශ ධාතුව බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මේ වගේ සතර මහා ධාතුවකින් තොර කියන්න පුළුවන් නේද? සතර මහා ධාතුව අඩු ඒ හිස්ස භාවය ආකාශ ධාතුවක් වශයෙන් මේ ඇතුළත තියෙනවා. අභ්‍යන්තරික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් තියෙනවා. ඒ වගේමයි එළියෙත් මෙබඳු ස්වභාවයක් තියෙනවා. ද්‍රව්‍ය නැති ස්වභාවයක්. පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව අඩු ස්වභාවයක්, ඌණ වෙච්ච ස්වභාවයක් තියෙනවා. අන්න ඒක තමයි එළියේ තියෙන ආකාශ ධාතු. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඇතුලේ යම් ආකාශ ධාතුවක් තියෙනවා නම් එළිය ආකාශ ධාතුවක් තියෙනවා මේ එකම ආකාශ ධාතුවමයි. මේ දෙක අතර වෙනසක් නැහැ. ඒක ධාමිම වෙනවා යාචේව කෝපන අජ්ජත්තිකා ආකාශ ධාතු යාච බාහිරා ආකාශ ධාතු ආකාශ ධාතු රේවේස. අන්න බුදුරජාණන් වහන්සේ මතු කළ පෙන්වන්නේ මේ අපි අර අපි තමයි බෙදාගන්නේ මෙන්න මෙතන මම අන්න අතන ඔබ. නැත්නම් මෙන්න මෙතන අනිත් කෙනා. අපි මේ විදිහට අපි බෙදාගත්තාම අධ්‍යාත්මික බාහිර වශයෙන් බෙදාගත්තාම ඔන්න ප්‍රශ්න රාශියක් පැනනගෙනවා. විපස්සනා භාවනාවකින් විශේෂයෙන්ම ධාතු මනසිකාරයකින් මේ අධ්‍යාත්මික බාහිර ભેදය, අධ්‍යාත්මික බහිද්ධා ભેදය කඩලා යනවා. මේක ටික ටික ශයනාකාරයට තමයි විපස්සනාව සිද්ධ වෙන්නේ. ඒතකොට විපස්සනා ඥානයක් මොහු කරා යන්න මොහු කරා යන්න අන්න මේ ආධ්‍යාත්මික බාහිරේ කඩලා ගිහිල්ලා මේ මුළු දේම සමතාවයකට එන්නේ. මුළු සම්පූර්ණ වශයෙන්ම මේ මෙතනයි කියලා මමයි කියලා අල්ලගත්ත මේ ග්‍රහණය කරගත්ත ස්වභාවයේ තියෙන මේ පටවි ධාතුවක් තියෙනවා නම් හිල්ලිය තියෙන යම් පටවි ධාතුවක් තියෙනවා නම් මේ එකම පටවි ධාතුව කියලා වැටෙනවා. ආධ්‍යාත්මික වශයෙන් යම් ආපෝ ධාතුවක් තියෙනවා නම් බාහිර ආපෝ ධාතුවක් තියෙනවා නම් මේ එකම ආපෝ ධාතුවයි කියලා වැටෙනවා. ඒ වගේමයි තේජෝ ධාතුවත්, ඒ වගේමයි වායෝ ධාතුවත්. දැන් අපි කත් මතක් කරගත්තා වගේ බුදුහමදුත් වචනේ මතක් කරගත්තා වගේ මේ ඇතුලේ යම් ආකාශ ධාතුවක් තියෙනවා නම් එළිය තියෙනවා නම් ආකාශ ධාතුවත් ඒ එකම එකම ආකාශ ධාතුවයි. අපි තුළ තියෙන අවිද්‍යාවක් නිසා තමයි අපි මේ ඇතුලේ තියෙන ආකාශ ධාතුව මගේ ආකාශ ධාතුව කියලා අල්ලන්නේ. ඇතුලේ තියෙන පටවි ධාතුව මගේ පටවි ධාතුව කියලා අල්ලන්නේ අපි අපිතාව තියෙන අවිද්‍යාව නිසා. මේ අවිද්‍යාව දුර වෙනකොට දුර වෙනකොට මෙන්න අජ්ජත්තික බහිද්දා ભેදය දුර වෙලා ගිහිල්ලා මේවා සමතාවයකටපත් වෙනවා. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ කියන මෙහෙම කරගෙන කරගෙන යනකොට මේ විදිහට විපස්සනාව සම්මර්ෂණය කරගෙන කරගෙන යනකොට අන්න බුදුරජාණන් වහන්සේ කියනවා අර විදිහට අර යාචේව කෝපන අජ්ජත්තික ආකාශ ධාතු යාච බාහිරා ආකාශ ධාතු ආකාශ ධාතු රේවේසා තං නේතම් මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බා අන්න මේ අර දෙකේ වෙනස නැති වෙලා යනවා එළියේ තියෙන්නේ ඇතුලේ තියෙන්නේ දෙකම එකම ආකාශ ධාතු බව තේරෙනවා තේරෙන තේරෙන අන්න මමත්වයේ ෂේ වෙලා යනවා මමත්වයේ දුර වෙලා යනවා මමත්වයේ දුර වෙලා යද්දී යන තේරෙනවා මේ එළියේ තියෙන ආකාශ ධාතුවක් මම නෙමෙයි. ඇතුලේ තියෙන ආකාශ ධාතුවත් එහෙනම් මම නෙමෙයි. ඒක මගේත් නෙමෙයි. එළියේ තියෙන එකක් මගේ නෙමෙයි, ඇතුලේ තියෙන එකක් මගේ නෙමෙයි. එළියේ තියෙන එක මගේ ආත්මයක් නෙමෙයි, ඇතුලේ තියෙන එක මගේ ආත්මයක් නෙමෙයි. මෙන්න මේ විදිහට තමයි විපස්සනා ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ මතක කරලා පෙන්වන්නේ මේ ධාතු විභංග සූත්‍රය. ඒකට මම හිතනවා ඒකට උත්තරයක් ලැබුණා කියලා. ඉතින් අද අපි කතා කරපු දේවල් සම්බන්ධයෙන් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක නැත්නම් අපිට අපහැදලි තැනක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් හොඳයි. ඒකට අවස්ථාව තියෙනවා දැන්. හොඳයි. ඒතර කාටවත් විශේෂ ප්‍රශ්නයක් නැත්නම් ඒකට තව ටිකක් කල්පනා කරලා බලන්න. ඇත්තට මේ ධර්මයේ විස්තර වෙන සෑහෙන ගැඹුරු කාරණා රාශියක් තමයි මේ කටුකුරුන් සාන්නාංශය බොහොම අර මේ මැනික් ටිකක් මතු කරලා ගන්නවා වගේ බොහොම නිධානයක් මතු කරලා ගන්නවා වගේ විවිධාකාර සූත්‍ර ඇසුරු කරමින් මේ නිධානය අපිට පහළ කරලා දෙන්නේ. ඉතින් අපි දැන් වසර වසර කීපයකට වසරකට කලින් නේ මාස කීපයකට කලින් අපවත් එතකොට මේ පසුගිය දෙපළවෙනි මාසයේ උන්වහන්සේ අපවත් උනේ. ඉතින් අපි උන්වහන්සේට පින් දෙමු. මේ විදිහට මේ සැඟවිලා තිබිච්ච දහම් 10ක් අපිට මතු කරලා දීලා තියෙනවා. ඉතින් අදටත් අපි ඒවා තව තව ඒවායේ රසය මතු කරගන්න අපිට තේරෙන හන්දමින් ඒවා තව තව විග්‍රහ කරගන්න. ඒවාම අපේ භවනා මාර්ගයට උදව් කරගන්න අපි උත්සාහත් වෙනවා. ඉතින් අපි අදත් මේ සියලු දෙනාම එකතු වෙලා මේ අපේ ප්‍රයත්නය හරහා මේ අපේ ව්‍යායාමය හරහා අපි යම්කිසි ධර්ම ශක්තියක් මත කරගත්තා නම් කුසලයක් මත කරගත්තා නම් ඒ සියලුම කුසල් ඒ අපවත් වේදාල ඒ අතිපූජනීය කටුකුරුණ සාමණේරයන්ගේ මේ කුසලයේ අනුමೋದන් විය හැකි තැනක තිබුණනම් උන්වහන්සේලාත් අපි මේ පින් අනුමෝදන් කරමු උන්වහන්සේත් මේ පින් සාදු කියලා අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් අපි සියලු දෙනාමත් අපි එකතු වෙලා අද මෙන්න රැස් කරගත්තා මේ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකයේ සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා සියලු පින්කම්ද දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම්තා අසරණ සත්ත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් අද දින රැස් කරගත්තා මේ සියලුම කුසල් මේ ගැඹුරු ධහම වටහාගෙන අපි තුල තියෙන අවිද්‍යාව දුරු කරගෙන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පටිච්චසමුප්පාද ධර්මයන් අවබෝධ කරගෙන මේ සංසාර දුකින් අත මිදීම පිණිසම මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඊතාවතාදී ගාථා සජ්ජායනා කළා අපි පින්වන් මොදන් කරමු. යතාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා යතාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සම්මේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා යතාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා Thank you. යන්තම් අනුමෝදිත්වා චිරංගක්කන්තු ශාසනං